දරුවෙක් ඉන්නවා. එයා විනුවෙන් මං කීයක් හරි හම්බ කරලා එයාව පෝෂණය කළේ. එතකොට දැන් මට එයා ගැන තියෙන ලොකු අනුකම්පාවක්. මට එයාව අතහරින්න බෑ. නමුත් මං එහෙම බෑ කියලා ලොකු ඇලීමකුත් නැහැ. ඒ අතරේ මං කොහොමද මේක කරන්නේ කියන ගැටලුව නම් මට තියෙනවා. වීර්යය තියෙනවා. මට ඒක ඇලීමක්ද, ගැටීමක්ද මං ජීවිතේ ඉඳගෙන මට මේ ප්‍රශ්න ඉවර කරගන්න පුළුවන්. දැන් මේ ඉන්ෆෝමින් එතන මට ඉතින් හිතේ සමහර වෙලාවට එන විචිකිච්ඡාවක් මං කොහොමද මේ ටික කරගන්නේ? මං හිතාගෙන ඉන්න මට පින තියෙනවා. මට එහෙම අවස්ථාවක් ලැබෙයි. මං පුළුවන් තරම් මේ මේ ප්‍රතිපදාවේ ඉන්න වීර්ය දරනවා. මේක ප්‍රශ්නයක් ඇටියට මම සලකන්නේ ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මට මේ වගේම ප්‍රශ්නයක් වෙලා තිබුණා මගේ පොඩි කාලේ. මට අවුරුදු 3යි. මට පොඩි බංකුවක් වගේ තිබුණා ඒකේ වාඩි වෙලා මම කෑම කනවා. ඒකට ඉංගන්නේක් ඇවිල්ලා මාත්‍යා මාත්‍යා කියලා එළියෙන්දලා කෑ ගහනවා මම ඇරෙන්නේ නැහැ වගේ කියා. මම කතා කළේ නැහැ. ඊපස්සේ ආච්චි ගිහිල්ලා මේ මිනිහට බලලා කෑම ටිකක් දුන්නා. කියලා කෑම කාලේ වුණාට පස්සේ මගෙන් ඇහුවා පුතාට ඇහුණාද කියලා මම කිව්වා ඔව් කියලා. ඇයි එනම් කතා කළේ නැත්තේ කියලා. මම කිව්වා කෑම කනකොට කතා කරන්න හොඳ නැහැ කියලා කිව්වා. එතකොට මට පෙන්නුවෙත් නැහනේ. මම කිව්වා කෑම කනකොට ඇවිදින්න එපා කියලා තිනවා. එහෙමද කියලා සීයා අවසාවට පස්සේ කතා කරලා කිව්වා මේමයි මිනිස්සේ බඩගිනිය කියලා කියනකොට යාට දාහනේ දෙන්න ඕනේ නේ. පුතාට ඒ කරුණාව නැහැ නිසා යා දාහනේ දුන්නේ නැහැ. ගණන් ගන්න තේටිය කියලා. ඊට පස්සේ සීයා කිව්වා එනම් පුතා අද ඉඳලා සතියකට දාන දෙන්න එපා කාටවත්. දාන දෙන්න නැතුව ඉඳලා මොකවත් දෙන්න නැතුව ඉඳලා පුතාට මොනවද හිතෙන්නේ කියලා මට කියන්න කියලා. රෑ කෑම ගත්තේ නෑ මම. උදේත් කෑම ගත්තේ නෑ. දවල් වෙනකොට පණිවිඩ ගිහින් සී හොස්පිටල් එකකින් ගලවිලා ආවා පුතා රෑ කෑම ගත්තේ මොකද? උදේ කන්නේ. තරහාගින් නේද? ගියාවාදෙට අමනාපෙන් නේද මං කන්නේ? එහෙනම් ඇයි කෑම ගත්තේ නැත්තේ මට කියන්නේ? මං කාටවත් දාන්න දෙන්න එපා කිව්වනේ. අනුකම්පා කරන්න එපා කිව්වා. ඉතින් මට මං කෑම දෙනවා කියන්නේ මට මං අනුකම්පා කළා මට මං දෙනවා දානය. එහෙනම් කාටවත් දෙන්න එපා කිව්වා නම් ඒකේ මමත් ඉන්නවා. ඒ නිසා මටත් මං දානි දුන්නේ නැහැ කියලා. එතකොට තමයි යාට තේරුනේ තමන්ගේ බඩ වියතට තමන්ගේ කුසගින්නට දෙන එකක් දානයක් කියලා. තථාගතයන් වහන්සේ සිය දෙවියන් අසා ගන්න එපා. ඒක ආනන්තරිය වගේ ලොකු පාප කර්මයක් අපායට යන්න හේතුවක්. නම් Tamanට කැම බීම දීලා Tamanට දුෂ්කර ක්‍රියා දෙන්නේ නැතුව දුක් දෙන්නේ නැතුව මේ කය මධ්‍යම ප්‍රතිපදාවේ පවත්නවා කියන්නේ ආදානපතිය. කාටද දන් දෙන්නේ Tamanට? කාටද විවේකී දෙන්නේ Tamanට? එනම් මේ උපාසක මෑණියෝ Tamanගේ දරුවන්ට දන් දෙන එක කරදරයි නම් මේ ලෝක සත්‍යයට දන් දෙන එක කරදරයි නම් තමනුත් නොකෙන ඉන්න ඕන හේතුව තමන්ට දුන්නොත් ඒකත් දානයක්. තමන්ටත් තමන් දාන දී ගන්න පුද්ගලික දාන. වෙනම මේ ලෝකේ දාන දෙන්න නැතුව ඉන්න බෑ අපට. කෙනෙක් තනියෙන් ඉන්නවා කලබලයි කරුවලයි මෙතන ආරක්ෂාවට මදි. අපි මොකවත් කරන්න එතනකින් වාඩි වෙලා නා මිනිස්සෙකුත් ඉන්නවා මගෙත් එක්කෙනයි දිස්තියක් භූතේ පෙරේතෙක් එන්නේ නැහැ. ඕල්මන් ඉන්න අය මිනිස්සෙක් ඉන්නා කියලා ධෛර්යමත් වෙනවා. ඒ ධෛර්යය දුන්නේ අපි එතන ඉන්න නිසා. එහෙනම් මම මොකවත් කරන්නේ නැති නිකන් වාඩි වෙලා හිටියමත් මගෙන් යමක් ලැබෙනවා නම් ඒ දානය. එහෙනම් මම මේ කතා කරන සෑම වචනයක්ම මේ උපාසක පින්වත්තුන් ආගෙන ඉන්නවා නම් ඒ කාලේ දැන් මට දීලා නැද්ද ඒ දානයක්? අමාරුවෙන් ඉඳගෙන ඉන්න ඒ ශ්‍රමය දානයක්. මේ කැපවීම දානයක්. මම දෙන්නේ ධර්ම දානෙ විතරයි. උපාසක පින්වත්තුන් දාන 20ක් විතර දෙනවා මේ දාණය ලබා ගන්න. සෑම තප්පරයක් ගානේ මේ ලෝකේ දාන පාරමිතා පිරෙනවා. සෑම ඉරියව්වකම දාන පාරමිතා පිරෙනවා. සෑම රූප කලාපයක් ඇති වෙලා නැති වෙලා යන සෙනයක් ගානේ දාන පාරමිතා පිරෙනවා. මේක ඉස්සෙල්ලාම අපි ධර්මානුකූලව දකින්නට ඕනේ. මේ ලෝකේ සතරමා භූතය ඒක රාශි වෙච්ච නාම රූප ඇති වෙච්ච හැම මොහොතක් තුළම දාන පාරමිතාවක් වෙනවා. ගාක් යට තාපසෙක් වගේ මං ඉඳගෙන ඉන්නකොට මට පොඩි කාලේ දේවල් ගොඩාක් මතක් වුණා. දැන් මං කල්පනා කළා දානි දෙන්න කෙනෙකුත් නෑ, ගන්න කෙනෙකුත් නෑ. දැන් මං හිමාලේ තනි වෙලා මට කවුරුත් නෑ. ගාක් යට වාඩි වෙලා ඉන්නකොට හරි සිසිලක් දැනුණා. ටක් ගාලා මගේ සිත අවදි වෙලා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා මේ සිසිලස කොහොමද දැනුනේ කියලා. හරි සනීපයක් දැනුණා මට. කොයි විදියටද දැනුනේ? මේ ගස්කොලන් නිසා තමයි දැනුනේ. එහෙනම් මේ සුවය දුන්නේ ගස්කොලන් නම් ඒක ගයින් ලැබිච්ච දානයක් නේද? මොකව ඒක දානයක්. එතකොට ඒගොල්ලෝ කාබන් ඩයොක්සයිඩ් ඔක්කොම උරාගෙන ඔක්සිජන් දෙන්නේ ඒකෙන් නේද ඔබ වහන්සේ ජීවත් වෙන්නේ. ඔව්. එතකොට ප්‍රාණවායුව ඒගොල්ලෝ දන් දුන්නනේ ඔබ වහන්සේට. ඒක ඔව් දානයක් දුන්නා. එතකොට එවන ඔබ වහන්සේට නැත්තම් මෙතන ඔබ වහන්සේ ඉන්නේ. එතකොට ඔබ වහන්සේට මේ එවන දානයක්කට දුන්නේ නැද්ද? දුන්නා. එතකොට මේ ආරක්ෂාව දුන්නේ නැද්ද? දුන්නා. ගොඩාක් අමාරු වෙනකොට ආන්සි වෙලා ගයේ සැතපෙන්න මේ බිත්තියක් වශයෙන් මේ ගයේ කඳ ඔබ වහන්සේට දානයක් වශයෙන් දුන්නේ නැද්ද? දුන්නා. එහෙනම් මේ ලෝකේ මේ ගස්කොළන් දෙන දාණය අපි දැක්කේ නෑ. බලනකොට මේ ලෝකේ සෑම නාමයක් රූපයක්ම දන් දෙනවා. අද මාපොළොව කියන මේ පෘථුවිය අපි උසවාගෙන හිටියේ නැත්නම් අපි ඔක්කොම එක කිඳා බයිනවා. ගිල ගන්නවා. එහෙනම් මේ මහ පොළොව අපි උසලාගෙන ඒගොල්ලෝ අපට දානයක් දෙනවා. අපි මත ඇවිදගෙන භාවනා කරලා ಗುಣධර්ම වඩා ගන්න කියලා. මේ වායු තරලයේ ප්‍රාණය අපට දීලා අපි ජීවත් කරනවා. ಗುಣධර්ම වඩාගෙන නිවන් යන්න කියලා. මේ නාම රූප හැම එකක්ම වස්තු බවට පත් වෙලා අපි ළඟ සම්පත් වශයෙන් තිබිලා ඒගොල්ලෝ අපට කියනවා මේක පාවිච්චි කරලා කුසල් වඩා ගන්න, පින් වඩා ගන්න, නිවන් යන්න කියලා. මේ සතරමා භූතයා කෑගගා නිවන් යන්න කියලා කියනකොට මෙච්චර උදව් කරනකොට මේ තරම් දානේ පිරෙනකොට ඇයි අපි ඒක දකින්නේ නැත්තේ? මේ ලෝකයේ කිසිම තැනක අඩුවක් නැහැ. හැමතැනම ධර්මයේ පවතිනවා. හැම මොහොතක් ගානේ දාණය තමයි අපි දෙන්නේ. අපි ලබාපු මිනිසත් භවයේ එක ෂණයක් අනිත්‍ය මෙනෙහි කරුව බුදුවරු 100කට වඩා දුන්න දාණයට වඩා ආනිසංසයි. එහෙනම් සෙන කීයක් මේ ධර්මයේ වෙනුවෙන් මට දුන්නද? විනාඩි කීයක් අපර කීයක් මට පූජා කළාද? එහෙනම් බුදුවරු කී කෝටියකට දෙන දානයකට වඩා එයා එහාට පැත්තට ගිය දානයක් මට දුන්නාද? එහෙනම් මේ සෑම මොහොතක් ගන්න දෙන දානය අපි දකින්නට ඕනේ. සෑම තප්පරයක් ගන්න දෙන දානය අපි දකින්නට ඕනේ. පුතා කියලා දකින්න එපා. පුතා කියලා දැක්කොත් තමයි ප්‍රශ්නේ. පෙර භවයේ බෝධිසත්වෙයි. මේ ලෝකේ අම්මෙක් කියලා තාත්තෙක් කියලා ඉපදිච්ච කෙනෙක් නැහැ. දරුවෙක් කියලා ඉපදිච්ච කෙනෙක් නැහැ. හැම කෙනාටම දරුවා වුණා නම් මේ භවයේ මගේ දරුවා වුණේ කොහොමද? එහෙනම් මිනිසත් බව ලැබපු හැමෝම නිවන් දකින්න නම් යන්නේ. තුන්තරා බෝධියකින් එකකටපත් වෙන්නේ නැතුව නිවන් දකින්න බැරි නම් එහෙනම් මේ අවිල්ලා ඉන්නේ පුතානේ මේ බෝධිසත්වේ. එයා අරියත් බෝධිය පතනවාද පච්චේක බුද්ධ බෝධිය පතනවාද සම්මා සම්බුද්ධත්වයේ පතනවාද කියලා අපි දන්නේ නැහැ. ඒ බෝධිසත්වයා තුන්තරා බෝධියකින් එකකටපත් වෙන්නේ නැතුව පිරිනිවන් පාන්නේ නැහැ. එහෙනම් මේ බෝධිසත්වයා පාරමිතා පුරාගෙන යනවා. ඒ බෝධිසත්වයාට මේ දෙන්නේ දාණය. ඒ බෝධිසත්වයාට දෙන්නේ සිව්පසය. ඇයි අපි එහෙම හිතන්නේ නැත්තේ? බෝධිසත්වයකට සිව්පසෙන් උපස්ථාන කරලා කවුරුත් කියන්නේ ඇයි මට මේ වේසජ්ජිය දෙන්නේ නැත්තේ? මට වයසට යනකොට ඇයි මට කෑම දෙන්නේ නැත්තේ? පුතා මට යුතුයකම් වාක්‍යයෙන් කළේ නැහැ කියලා අපි එහෙම කියනවා නම් අපි දීලා තියෙන දානයක් නෙමෙයි. අපි කරලා තියෙන ආයෝජනයක්. ඒ ආයෝජනේ පොලියෙම ඉල්ලන්නේ. එහෙනම් අපේ પરම්පරාවේ කවුරුත් පොලිය ඉල්ලන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නා මේ ගුණ ධර්ම වඩන්ඩ මේ තපස්වරු අපි ළඟ දරුවෝ වශයෙන් ඉපදුනා. ඒගොල්ලන්ව තපෝවණයට පූජා කරලා සන්තෝෂ වෙනවා. අපේ දරුවා අපේ බෝධිසත්වයා අපට බෝධිසත්වයේ gedara තියාගෙන අප උපස්ථාන කරන්න විශ්වය අපට අවස්ථාවක් දුන්නා. සම්මා සම්බුද්ධත්වයට යන අරියත් බෝධියට යන උත්තමයකට ජීවිත කාලෙම සිව්පසෙන් අප උපස්ථාන කරන්න අපට අවස්ථාවක් දුන්නා. මේ කුසලයේ මදිද මේ භවෙ නිවන් දකින්න. මේ කුසලයේ මදිද මාර්ගඵල නිවන් අවබෝධ කරන්න. මේ ප්‍රඥාවෙන් මේක දැක්කනම් ඒ බෝධිසත්වයාට වචනයක් කියන්නේ එයා ඉගෙනගෙන රස්සාව කරලා අම්බ කරලා අපිට සලකන්න ඕනේ කියලා පතන්නේ අපි බෝසත් දානයක් දීලා තින්නේ. එයාගේ බෝසත් චර්යාවට බෝසත් පාරමිතාවට උදව් කරලා තින්නේ. එච්චරයි මේ ලෝකේ වෙන ගනුදෙනුවක් නැහැ. සියල්ලෝ බෝධිසත්වයෝ ආනන්දාර කඩියෝ ටික ශක්තිති රජවරු කියලා කියනවනම් කඩියොත් බෝධිසත්වයෝ එහෙනම් මේ බෝධිසත්වයන්ට දාන දීලා මගේ පුතාට කන්න දුන්නා මගේ පුතාට බොන්න දුන්නා අපි වයසට යනකොට අපට බැලුවේ නැහැ කිව්වනම් ආයෝජනයක් වෙලා තියෙන දානයක් වෙලා නැහැ. දානේ ආයෝජනයක් නෙමෙයි. ඒක නැවත ලැබෙන්නේ නැහැ. දැන් නිවන් දකින්න ප්‍රශ්නයක් තියෙනවද පස්සකම් තවත් මොනවද තියෙන ගැටලු දානෙ දෙන්නේ මම කියලා කියනවා නම් ඉස්සෙල්ලාම Tamanට කන්නත් අවසර නැහැ. ඇයි Tamanට බඩගින්න දැනෙනකොට මේ සත්වයාට දුකයි කියලා අනුකම්පා කරලා දානෙ කටට දානවා නම් ඒ දෙන්නේ දානයක්. මේ ඇතුලේ ඉන්නවා එක්කෙනෙක් විඥානය කියලා. එයා තුන්තරා බෝධියකින් පිරිනුවම් පාන්න එයාට ඒ පාරමිතා පුරා ගන්න මෙයාට දානයක් දෙනවා මම. කටින් යවන්නේ යාට දානේ. එයාව ජීවත් කරවන්න. ඒකත් නවත්තන්න ඕනේ. සියලු දාන නවත්තනවා නම් ඉස්සෙල්ලාම ඒක නවත්තලා ඉන්න ඕනේ. වෙන මොනවද ගැටලු තියෙන්නේ? මේ ජීවිතේ බලාපොරොත්තු වෙනවා මේ පැවිදි ගමට ඇවිදලා මේ ගහම මැස්සේ මැස්සේ යන්නේ අපලෝතර භාග්‍ය බුදුරන් වහන්සේ සසරෙන් ඉතර වෙන්න අපිට මේ මාර්ගයක් පාදලා දීලා තියෙනවා මේ තරම් සංසාරේ ආපු මට දැන් මේ ඔක්කොම සම්පත් ලැබිලා තිබෙනවා. දැන් මම මහන්සි වුණා. මට මේ ආත්මේ මේ සසර බෑ. මේ භවයේ බෑ. මේ භවයේ පිරිනුවම් පාන්න බෑ අත්තක් බුදී. ඒ මෑණියෝ ඉල්ලන්නේ මහන්සි වෙලා කරන්නනේ. මහන්සි වෙන්න වෙන්න වැඩ වෙනවා. වැඩ වුණොත් කර්ම හැදෙනවා. කර්ම ඇති වුණොත් ලෝභ දේශ මොහ හැදෙනවා. ඒ කියන්නේ ඉපදෙනවා. ස්වභාවිකව මාන්සි වෙන්න එපා. ස්වභාවික ලැබෙන්න මගෙත් එක භාවනා කර පුත්තමේ හිටියා. තපෝවනේ අනාගාමී වලින් එයාට යන්නේ නැහැ එයා. ඇයි ඒ අනාගාමී වලින් එයාට යන්නේ නැත්තේ? එයා පතන්නේ අරියත් බෝධිය. භාවනා වැඩෙන්නේ පස්සේ එහෙම කෙනෙකුගේ සිතක් අපට බලන්න අවසර නැහැ. ඒක අවස්ථාවක ඇල්ලීමක් කළා මට මේ වැඩ නිමා කරගන්න ලොකු බාධාවක්. බාධා හොයලා කියන්නේ කියලා. එයාගේ විඥාණයට සමනදලා හොයලා බලනකොට ප්‍රශ්නේ වෙන මොකවත් නෙමෙයි. එයා හරියත් බෝධියට ලෝභ වෙලා හරියත් බෝධිය පිළිබඳ යට රාගයක් ඇති වෙලා තථාගතයන් වහන්සේගේ ශාසනයේ රාතන් වහන්සේලා වගේ මමත් මේ නාම රූප වලට ඇලෙන්න ඉන්න ඕනේ. රාසින්වත් කෙලෙසෙන් නැති වෙදිට ඉන්න ඕනේ. එහෙම කියන ධර්මතාවයට ලෝභ වෙලා හරියත් බෝධිය පතනවා නම් ඒ බලාපොරොත්තුව තියෙනවා නම් ඉපදීමට හේතු ඇදිලා. එනං ප්‍රාප්තියේ අදහස් අත්හරින්න. ඒ ලෝභය අත්හරින්න. අරියත් බෝධියට තියෙන ඡන්දය අත්හරින්න කියනම එදාරය අරහත් වුණා. එහෙනම් අපි යම් කිසි දෙයක් ප්‍රාර්ථනා කරනවා නම් ඒ ප්‍රාර්ථනාව තුළින් බලාපොරොත්තුකුයි ඒ බලාපොරොත්තුට අදාළ ලෝභයකුයි ඇති වෙලා ඒ ලෝභය නැසන තාක්කල් අරියත් වෙන්න බෑ. ලෝභය, ද්වේෂය, මෝහය කියන ධර්මතාවෙන් එක අංශුවක් අතිතුරු වෙලා තිබුණොත් අරියක් ඵලෙ ලැබෙන්නේ නැහැ. එහෙනම් මාන්සියලා ගන්නවයි කියලා කියන්නේම මාන්සියනවා කියන්නේ මෙයා තාම ක්‍රියාකාරී. ක්‍රියා නැවතුනොත් තමයි rahat වෙන්නේ. ක්‍රියා කරන තාක්කල එයා සසර යනවා. ඒ සානසික අපි මොකේද? කෙලෙස්යන්ට වසඟ නොවී සිටීම තමයි කෙලෙස් කියන්නේ මොනවද මේ ලෝකේ? මම එව්වා මට එක කෙලෙසයක්වත් හොයන්න බෑ. ගොඩාක් මහන්සි වුණා. කෙලෙස් මොකවත් නැහැ මේ ලෝකේ යන දෙයක් මොකද දේවල් තියෙන්නේ. මට රාගය ඇති වුණොත් බැරි වෙලාවත් මම ඒක කෙලෙස්යක් වශයෙන් දකින්නේ මන් තුළ රාගය තියෙන බව දැනගන්න සංඥාවක් වශයෙන් දැකලා මම ඒකට සාධුකාර දෙලේ අඩු අදා ගන්නවා. ද්වේෂය මන් තුළ බැරි වෙලාවත් අටගත්තොත් කලබල වෙන්නේ නැහැ. තාම මන්තල තරහා යනවා මෛත්‍රී පාරමිතා මන්තල පිළිලා නැහැ මගේ අඩුපාඩු තාම තියෙන බව තේරුම් අරගෙන ඒ द्वේෂයට සාදුකාරයක් දීලා මම ඒක අදා ගන්නවා. මේ විදිහට මේ ලෝකයේ සෑම ක්ලේශ ධර්මයක්ම අපේ ಗುಣධර්ම පුරන්න උදව් කරනවා. අරියත් බෝධියට මාර්ගය පෙන්වනවා. තථාගතයන් වහන්සේ ජීවමානව ළඟ ඉඳගෙන අතින් අල්ලාගෙන එක්කන් යනවා වගේ මේගොල්ල අපට කමටන් දෙනවා. ඒ කෝණයෙන් බැලුවම මේ ලෝකයේ කිසිවක් කෙලෙස් නැත. හැමදේම ධර්මය. ඒක ඒ දැන් මන් තුල මොනවා හරි අඩුපාඩුවක් දැකීම තමයි මගේ මාර්ගය. හැම දෙයක් වලින්ම තමන්ගේ අඩුව දකින්න ඕනේ. ලෝකේ අඩුව දකින්න. මගේ අඩුව දකින්න. මෑනියෝ මෙතන අසංවරව කෑ ගාලා ඇසුරුනාම ඒ අඩුව මන් දකින්නේ මම දකින්නේ මෑනියෝ සංවරව බින් බලාගෙන රාත් තෙරණියක් වගේ ඉන්නෝනේ කියලා මම බලාපොරොත්තු වුණා. බලනකොට මෑනියෝ එහෙම නැහැ. එහෙනම් මම බලාපොරොත්තු ඇතුව මෑනියෝ දිහා බලපු එකයි වරද. මම බලාපොරොත්තු වුණොත් මෑණියෝ කෑ ගගා මෙතන අසංවර ඇසිරෙන්න ඕනේ කියලා බලාපොරොත්තු වුණොත් ඒ නැසිරුණට මම සන්තෝෂයි මගේ බලාපොරොත්තු ඒක එහෙනම් අපි බලාපොරොත්තු හදාගෙන ඒකට අනුව මේ ලෝකේ පවතින්නේ නැහැ කියලා පොරබැද්දාම අනුන්ගේ වරදක් තියෙනවද නෑ අපේ වරද මං තපෝවනේ වාඩි වෙනකොට මං ගත්ත පළවෙනි කමඨාන තමයි මේ ලෝකෙ මට කවදාවත් නිෂ්කලංකව ඉන්න බෑ කියන මානසිකත්වයෙන් මං ඇදුවා. ඇයි? නිෂ්කලංකව ඉන්න දෙන්නේ නෑ. කුරුල්ලෝ කෑ ගන්නවා, සත්තු කෑ ගන්නවා. ඒ සත්තුන්ගේ කටවල් වහන්න ප්ලාස්ටර් මං ළඟ නැහැ. එතකොට ඒ සත්තුන්ගේ කටවල් වලට ප්ලාස්ටර් දැම්මාම කෑම කන්න පැයක් ওই ප්ලාස්ටර් ගලවන්න ඕනේ. නැවත ගන්න ඕනේ. උලන් ඔක්කොම කඹ දාලා බඳින්න ඕනේ. ඇයි? නැත්තම් ගස්කොලන් එල්ලෙනකොට සද්ද එනවා. මේ එකක්වත් මට නවත්තන්න බෑ. සතරමා භූතයාගේ කම්පණය නවත්තන්න පුළුවන් කමක් නැත්තම් මාවම නවත්තන එකයි මම කරන්න ඕනේ. ඒ නිසා සද්ද තියෙන ලෝකයක ඉන්න මං කැමති වෙනවා කියලා කිව්වම එදා ඉඳලා ශබ්ද මොකවත් මට ප්‍රශ්න නෙමෙයි. ශබ්ද නැති ලෝකයක ඉන්න ඕනේ කිව්වම කුරුල්ලන්ට ගල් වලින් ගාන්න හිතෙනවා, ප්‍රදේශය අත්හැරලා යන්න හිතෙනවා. ඇයි? පුදුමාකාර දෙසිත කැළඹිලා. සද්ද තියෙන ලෝකයක මං ඉන්න කැමති කිව්වම කුරුල්ලෝ කෑ ගන්නවා. මං බලාපොරොත්තු වෙන්නේ ඒක සන්තෝෂෙන් ඉන්නවා, සිත නිවෙනවා. වෙනත් බලාපොරොත්තුවක් ඇති වුණාම ඒකට ආත්පසීම විරුද්ධ එකක් ඇති වෙනවා. මම ගෙදරින් යනකොට අම්මගෙන් ඇහුවා මම අදින් පස්සේ ආයේ ගෙදර ඉන්නේ අම්මට දුකයිද නෑ පුතා ඉපදෙන්න කලින් බඩේ ඉන්නකොටම අපි කේන්දරේ ඇදුවා පුතා කේන්දරේ තියෙන ඉපදෙන්න තාපසේ කියලා ඉපදුනාන් පස්සෙත් ඇදුවා ඒකෙත් ඉන්නේ තාපසේ කියලා එහෙනම් අපි දන්නවා කවදර යනවයි කියලා ඒ නිසා අපි ඉතදාගෙන ඉන්නේ කවදාවත් පුතාකට ලැබෙන්නේ නැහැ කියලා ඒ නිසා ඒ බලාපොරොත්තුට අනුව මේක සිද්ධ වෙන්නේ ඉඳ පුතා යන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ අපෙන් යනවා කියන එක. ඒක සිද්ධ වෙලා ඒක යන්නේ. නෑ පුතා අපෙත් එක්ක ඉන්න ඕනේ අපි කියන කෙනා බඳින්න ඕනේ අපෙත් එක්ක ජීවත් වෙලා අම්බ කරලා දෙන්න ඕනේ කියලා එහෙම එකක් ඇදුවොත් අද අපි අඬනවා. අපර වාව ගන්න බෑ. අපි හදාගෙන ඉන්නේ පුතා අපෙන් යනවායි කියලා. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක තමයි මේ වෙන්නේ. අපි බලාපොරොත්තු නිකපු දේ ඉන්නේ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් මේ ලෝකේ බලාපොරොත්තු ඇති කිරීම තමයි දුකට මුල. ඇයි අපි බලාපොරොත්තු වෙන්නේ? සිදු වුණාට පස්සේ බලාපොරොත්තු වෙනවා. ඇයි ධම්මගවේෂී ස්වාමීන් වහන්සේ ඕස්ට්‍රේලියාවේ මේ මාත්‍යයි පවුලේ කට්ටිය යව්වේ නැත්තේ කියලා මම බලාපොරොත්තුෙන් හිටියානම් ඒ ගැන කල්පනා කරන හැමදාම මට දුකයි. ආවට පස්සේ හිතනවා නම් ධම්මගවේෂී හඳුරෝ මේ කට්ටිය එව්වා. ඒක මම බලාපොරොත්තුෙන් ඉඳලා තියෙන එනං ඒ කට්ටියට මම මොනරි කතා කරන්න ඕනේ ධර්ම කාරණා. ආවට පස්සේ බලාපොරොත්තු වෙන්නේ. හොඳට මිරිසට ව්‍යංජනත් එක්ක බත් ඕනේ කියලා ගෙන් වාඩි වුණාම කිරියෝ දීපති අද ඇවිල්ලා තින්නේ. අර මිනිසුන්ට ගාහන්න තරම් තරහා ගිහින් බැලුවන් පස්සේ කිරියෝ දෙයිබති අද කිරියෝ දෙයිබති එක්කම දානේ වළඳනවා කියලා බලාපොරොත්තු දැක්කට පස්සේ හදනවා. දැන් සන්තෝෂයෙන් වළඳනවා. හැමදේම කර්මය පරචිත්ත විඥාන ඥානය කියන්නේ පුංචි ඥානයක්. ඒක මේ විඥාණයට ප්‍රත්‍යක්ෂ කරන රිවයින් කරන ක්‍රමයක් තියෙන විඥානේ. මේ පෘථිවි හැම දෙයක්ම දකුණෙන් වමට භ්‍රමණය වෙන 60 කිලෝමීටර දාක වේගයකින්. ඒක පටිසෝතගාමීව අනිත් පැත්තට කැරකුවම රිවයින් වෙනවා. පිටිපස්සට තියෙනදී. ඉස්සරහට වැඩිපුර වේගෙන් ෆෝවර්ඩ් කරුවාම ඉස්සරහට වෙන දේ බලන්න පුළුවන්. ඒ ඥාන දෙක වඩන්න පුළුවන් මාස 3. ඒක වඩපු කෙනෙකුට ප්‍රශ්නයක් නෑ. බලනවා මේක මේම තමයි වෙන්න තියෙන අද හම්බෙන්නේ අලහොද්දයි සම්බෝලේ විතරයි දැක්කා. ඒක එක දවල් දානියා දැක්කා දැන්. ඒ නිසා බලාපොරොත්තු හදන එනම් කිරියෝදී පොලි සම්බෝල එක මම වළඳනවා කියලා ඒ සිටිවිල්ල බලාපොරොත්තු හදාගෙන යනවා ඒක මම වෙනවා. ඒ ඥාන දෙක වඩලා නැති කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන මොනවා ලැබෙයිද කියලා. එහෙනම් එයාට තියෙන දක්ෂකම එහෙම බලාපොරොත්තු හදන්න නැතුව කර්මයට පරිසම් දෙන්න හරිනවා. කර්මයේ පරිසම් දුන්නට පස්සේ ආ මේක තමයි කර්ම ඊට පස්සේ බලාපොරොත්තු හදනවා. ඒක පොරෝගෙන නිදා ගන්න එකට වෙනුවට නිදාගෙන පසුව පොරවනවා වගේ කර්මයට පරිසම් දෙන්න ඇරලා පස්සේ ඒකට අදාළ බලාපොරොත්තු පිටිපස්සෙන් හදනවා. එතකොට කලම්බිල්ලක් ඇති වෙන්නේ ඒ භාවනාව වඩා ගන්න. මේකට ඉස්සෙල්ලාම කෙලස් ටික අයින් කරන්න ඕනේ. කෙලස් අයින් කරන්න පංචේන්ද්‍රිය භාවනාව කරන්න ඕනේ. පංචේන්ද්‍රිය භාවනාව කරන්න නම් ඉස්සෙල්ලාම සිත නිවන්න ඕනේ. ඒකට සමාධිය වඩන්න ඕනේ. සමාධියට එන්න නම් ඉස්සෙල්ලාම විදර්ශනාව වඩන්න ඕනේ. විදර්ශනාවෙන් දැක්කේ නැත්නම් සමාධිය වැඩෙන්නේ නැහැ. විදර්ශනාව වඩන්න නම් සතරමා භූත පිළිබඳ සතරමා භූත භාවනාව වඩන්න ඕනේ. ඒ ටික වඩන්න ඉස්සෙල්ලාම එක ස්ථාවරයට එන්න ආනාපාන කරන්න ඕනේ. භාවනා 11කට පස්සේ 12 වෙනි එක තමයි අරක සිත රිවයින්ඩ් කරන එක. ඕනම කෙනෙකුගේ සිතට සමවැදලා රිවයින්ඩ් කරලා ඒගොල්ලෝ කවුද කොතනදලා දෙන්නේ. මෙතනින් පස්සේ කොතනට යන්නේ? හැබැයි කදින්නාදාන වේරමණී සික්ඛාපදේ. ඇයි මේ මෑණියෝ කොතනද යන්නේ කියලා බලන්න මට අවසර නැහැ. අනවසරයෙන් මම බැලුවා මං හොරකමක් කරලා. එයාගේ පුද්ගලික විස්තරය අවසරය නැතුව මම බලලා පර්සනල් ඩයරි එක කියවලා. එයාගේ සම්පූර්ණ විස්තරය දැන් මම දන්නවා. ඒ කෝණයෙන් තමයි මම ගනුදෙනු කරන්නේ. ඒ කියන්නේ මම එයාට අනවශ්‍ය විදිහට ගනුදෙනු කරනවා. එතකොට කෙනෙක් ඇවිල්ලා මගේ අඩුපාඩු තියෙනවා මට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා අවසර දුන්නොත් අපට ඒක ධර්මානුකූල එකඟ නම් ඒ ඉල්ලීම එයාගේ විතරක් බලන්න අවශ්‍යයි නැත්තම් හොරකමක් එක. බුදුහාමුදුරුව දන්නවා ජේතවනාරාමයේ වෙන සෑම සිදුවීමක් බුදුහාමුදුරුව දන්නවා කෙනෙක් කෙනෙකුටම මෙයා කියන්න දෙන්නේ මොනවද කියලා. ඒ තාන මොකද්ද පින්වත්නි ප්‍රශ්නේ කියලා. ඇයි බුදුහාමුදුරුව දන්නේ නැද්ද? එයා කියන්න දෙන්නේ මොනවද? ඇයි මේ ප්‍රශ්නේ අහන්නේ? ඒකේ මුලත් ටිකක් දන්න. ඇයි එහෙම අහන්නේ? බුදුහාමුදුරේ මනුන්ගේ සිත් අනවශ්‍ය විදිහට බලන්නේ. හොරකමක් ඒක. පර්සනල් ඩයිටි එක කියවන්න අවසර නැහැ. එහෙම නේද පස්සකම. එතකොට ඒ භාවනා වඩන වඩා ගන්න තමයි වඩනවා කියන එකට වඩා වඩා ගන්න කියන එක හොඳයි. වඩා ගන්නවා වගේ පොඩි ළමයි භාවනාවම තමන් බවට පත් වෙනවා. දරුවා ඇවිදින්නේ වඩා ගත්තන් පස්සේ අපි යන වේගෙට තමයි දරුවත් යන්නේ. අපි නවතින තැන දරුවත් නවතිනවා. ඇයි? එයා වඩාගෙන ඉන්න නිසා. භාවනා වඩනවා කියලා කියන්නේ භාවනාව බවට පත් වෙනවා. මේ ලෝකේ හැම දෙයක්ම භාවනාව තුළින් දකිනවා. භාවනාව තුළින් ඇහෙනවා. භාවනාවම බවට පත් වෙනවා පුද්ගලයා ස්වභාවය අතුරුදන් වෙලා. එතකොට සන්නාස දැන් අපි භාවනා මධ්‍යස්ථාන වලින් දැන් පින්බීම හැකිලිම කරලා නිරුකුල් භාවනා කරලා දැන් රකයට ආසනම් කය අතාරින්න ඕනේ කියලා. කය අතාරින්න නිරුකුල් භාවනා කරනවා. ඒ මෑනියෝ කැතයි. මෑනියෝගේ ඉසේ කෙස් නැහැ. මෑනියෝ දත් නැදලා නැහැ. මෑනියෝ අපිරිසිදුයි. දාඩිය පෙල්ල දැන් මේක පිළිකුල් භාවනා. මේක වැඩුවාම මෑනියෝ කෙනෙක් ප්‍රසාදය ඇති වෙනවද අප්‍රසාදය ඇති වෙනවද? අප්‍රසාදය. අප්‍රසාදය කියන්නේ ද්වේෂය. ඒතකොට මම වඩලා තියෙන ද්වේෂයනේ. භාවනාව කියලා වෙන එකක් නෙවෙයිලා තියෙන්නේ. දැන් මේ උපාසක මාත්‍ය දිහා බැලුවාම පින්වත් උපාසක මාත්‍ය මෙච්චර වේදම් කරගෙන ධර්මයේ ශ්‍රවණය කරන්න ආවා. මෙයක් බෝධියක් පතනවා. අරියක් බෝධිය නම් මේ බෝධිසත්වයට මොනාර කියන්න ඕනේ කියලා ප්‍රියමනාප වෙනවා. කතා කරනවා. මෙහා දැක්කම මම අපිලිකුල් කරනවා. මේ මල මූත්‍රා ගොඩක් ආවා බලන්නකො සෙමසුටු ගොඩක් ආවා මේ කැත කුණු ගොඩත් එක කොහොමද මේ ගනුදෙනු කරන්නේ මිනිස්සු කියන්නේම සම්පූර්ණ ඇවිදින කුණු ලොරියක් නේ උදේ පාන්දර කුණු ලොරියක් පාක් කළානේ මෙතනට ගෙනල්ලා ගන්ධසාරේ බෑ කියලා ඕම හිතනවා කතා කරන්න තියා ළඟ ඉන්නවත් හිතෙන. ඒකට ද්වේෂෙනේ මම වඩලා තින්නේ. පිළිකුල් භාවනාව තුළින් ද්වේෂය වඩනවා නම් මාර්ගයේ වැරදිලාද හරියින්ද? වැරදිලා. පිළිකුල් භාවනාව වඩන්න කිව්වේ ඇයි කියන එක ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. තථාගතයන් වහන්සේ මේ ලෝකයේ ඉන්න සෑම මොහොතක් ගන්න කියපු ධම්මපද පෙරලලා බැලුවාම ඒක තුළ තියෙන ධර්මතාවය කියලා නිම කරන්න බෑ. පිළිකුල් සූත්‍රය ආරම්භ බලනකොට ඒකෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ යමක් අපට ප්‍රියයි නම් ඒකට කාම ඡන්දය ඇති වෙනවා නම් අයිති කර ගැනීමේ අවශ්‍යතාවය වැඩි නම් ඒ ඇති වෙන කර්මය වළක්වන්න අරකේ තියෙන වටිනාකම අයින් කරන්න බලාපොරොත්තු අයින් කරන්නයි පිළිකුල කරන්නේ. එතකොට ඒ වස්තුව පවතිනවා, ඒ වස්තුව නිසා ඇතිවෙන කර්මය නවතිනවා. එපා වෙලා, දකින්නත් අකමැති වෙලා, නිඳා කළ, අපාස කළ ඒ මට්ටමට යනවායි කියලා කියන්නේ එයා අනිත් පැත්තට ගිහින්, වැරදි පැත්තට ගිහින්. මේ වටහත ලස්සනයි. දැන් මේකෙන් ලෝභයක් ඇති වෙලා. ලස්සනයි කියනකොටම ලෝභය ඇති වෙලා. අවු වෙලා ඉවරයි. එතකොට මම මොනවද කරන්න ඕනේ? මේ වටාහත නිර්මාණය කරලා තින්නේ කායික සංවරය පිණිස. එහෙනම් බණ කියනකොට අතපය ඒට මෙට ඉස්සෙනවා නම් අසංවර නම් උන්වහන්සේගේ සීය පීඨවලා ඒ සංවරභාවය අදා ගන්න මේක සුදුසු කෙනේ පරිහරණය කළාට කමන්නේ මමත් පරිහරණය කරනවා සුදුසු කෙනේ පරිහරණය කළාට කමන්නේ. දැන් මගේ කාමරකින් අංග ගන්න මට හිතෙනවද? නැහැ. ඇයි අරක පිළිකුල් කළා? කොහොමද වටිනාකම අයින් කළා? ලෝකෝත්තරව දැක්කා. ඒක තුළත් එක තියෙන බැඳීම නැති කළා. ඒ නිසා ඒ වස්තුවේ ඒ තැන්වල තියෙන අවශ්‍ය නම් පරිහරණය කරන නිවනට පරිහරණය කළා තිබ්බා. මේ නාම රූප පරිහරණය කරන්න තප්‍ර නිවන් යන්න බෑ. එහෙනම් මේ නාම රූප වලින් තමයි ලෝභ දේශ මෝහ ඇති වෙන්නේ. අතුරා දකින්න නාමයක් රූපයක් ඕනේ. ඒතකොට තමයි द्वේෂය දැනගන්නේ. මිතුරා දකින්න ඕනේ ලෝභය දැනගන්න. එහෙනම් මිතුරා කියන අතුරා කියන නාම රූප නැතුව අපිට මේ ලෝකේ අපේ ලෝභ දේශ මෝහ තේරුම් ගන්න බෑ. එහෙනම් වනයේ ඉන්නකොට ගොඩාක් ගස් තියෙන තැන් වලට කැමතියි. ඒවන තියෙනවා තෙමෙන්නේ නැහැ. එහෙනම් මේක හොඳයි කුටියකට කියලා එතන ගිහින් වාඩිලා භාවනා. ඒ කියන්නේ යා ලෝභයෙන් බැඳිලා. ඒතකොට නෑ මම අද ඉඳලා පොළ නැති ගස් වල ඉන්නවායි කියලා පිච්චි පිච්චි අවුව යට ඉන්නවා පොළ නැති. ද්වේෂය වඩනවා. එහෙනම් ලෝභයයි ද්වේෂයයි දෙකම වඩනවානේ. ඉතින් මගෙන් ඇවිල්ලා ආවා ස්වාමීනි ගොඩාක් පොළ තියෙන ගා යට ඉන්නේ අය කියලා. මම එතකොට තමයි එළියට ගිහින් බැලුවේ ගයි පොළ තියෙනවද එච්චර කියලා. ඇත්ත තමයි ගොඩාක් කොළ තියෙනවනේ කොහොමද දැක්කේ කොළ කියලා ඇහුවා. නෑ මම දැක්කා. ඒතර භාවනාව වැඩි වෙන්නේ නැද්ද කියලා. මම පොළ දැක්කනම් භාවනාව වඩලා නැහනේ. මගේ ගායට ඉන්න මම දැක්කේ නෑනේ පොළ. එහෙනම් මේක තමයි මට සුදුසුම. ඇයි මම ඒක දැකලා නැහැ. මට එහෙම බැඳීමක් නැහැ. දෙමෙන් නැති නිසා මම දැනගත්තා දෙමෙන් නැත්නම් ඒකත් කර්මයක් තමයි කුසලයක් මට පාලිසන් දුන්නා කියලා සන්තෝෂෙන් හිටියා. එළියට ඇවිල්ලා ගාඩියා බලන්න මට අදහසක් පහළ වුණේ එහෙනම් මේ විදිහට මේ ලෝකේ තියෙන සෑම නාමයක් රූපයක්ම නිර්මාණය වෙලා තියෙන අපේ නිවනට අපට කමටාන් වශයෙන් එහෙනම් මේව දකින්නකොට කැමැති ඇති වෙනවනේ ඒ කාම ඡන්දයෙන් අපි ගැලවෙන්නේ කමඨාන. එහෙනම් සෑම නාම රූපයක්ම පාවිච්චි කරලා අපේ කෙලෙස් ටික නිරෝධ කරගන්නවා. නිරෝධ වෙනකොට ඒවත් නිරෝධ වෙලා යනවා. එතකොට ස්වභාව දහමත් එක්කවත් පරිසරේ කවුරුත් එක්කවත් අර අපි ඒක ධර්මතාවයක් වඩන්නේ නේ. නැත්තම් නෑ. දැන් 10ක ඉන්න තැන 10ක් ඉන්නව හොඳට සලකනවා. 5ක් ඉන්නව සලකන්නේ නැහැ. අර පස් දෙනා අර 10 දෙනාට වඩා කමඨාණක් අපට දෙනයි. අර කට්ටිය කෙරේ ඇති වෙන තරහ, ద్వේෂය, ප්‍රියමනාපව කතා කරන්න බෑ. ඒගොල්ලෝ දකින්නකොට ඒගොල්ලෝ කෙරේ තියෙන අපෑදීම මේ ඔක්කොම අපේ ඇතුළේ තියෙන අඩුපාඩු. මේගොල්ලෝ ಗುಣ කියනවා. කිරිපැණි වගේ අනේ පුතේ, අනේ මගේ දරුවේ කියලා වඩා ගන්නත් එක්ක ලඟ වෙනවා. එච්චර ආදරේ. මේගොල්ලෝ අපි තුල තියෙන හොඳ ටික පෙන්නනවා. අර කට්ටිය ඇඟිලා තියෙන නරක ටික පෙන්නනවා. දෙන්නම එකතුලා කමටහන් දෙනවා. කුසලයේ පැත්තේ මෙච්චරක් තියෙනවා මේක තව වැඩි කරගන්න. අකුසලයේ පැත්තේ ඇංගිලා මෙච්චරක් තියෙන මේකත් අදා ගන්න. එතකොට දෙන්නම එකතු වෙලා අත්තකල මතාන යෝගේ කාමසුකල්ලි කාන යෝගෙට කමටන් දෙනවා. අපි තන්න මේගොල්ලෝ දම්පැන් දෙනවා. අර මිනිස්සු කිසිම සීලයක් නැ දම්පැන් දෙන්නේ මේක අපි මේ පටවි මට්ටමින් දකින්න ඕනේ. ඉහළ තලයෙන් දැක්කාම එයාට පෙන මේ අන්ත දෙකට කමටන් දෙකක් එනවා. මේගොල්ලෝ ඇවිල්ලා සුඛ පැත්තෙන් කමටන් දෙනවා. මේගොල්ලෝ හොඳට දම්පැන් දෙනවා, කතා කරනවා, කකුල් දෙක අතගාලා වඳින්නේ. කරනවා මෙච්චර ශ්‍රද්ධාව කියලා. එතකොට අපිට හිතෙනවා මේ මිනිසුන්ට ආශිර්වාද කරන්න ඕනේ. එම්බ්‍රිසාවක් ඇදෙන්න බෑ කිමුන් යන්න බෑ දුවගෙනකින් පිරිත් කියනවා. අර මිනිසුන්ට එම්බ්‍රිසා වුණා කියන බලන්නකෝ මේ මිනිස්සු නියුමෝනියා හැදෙන්නේ නැහැ නේ බලන්නකෝ. ඊළඟ තවත් සාප කරනවා. එහෙනම් මේ මිනිස්සු සුඛ පැත්තේ තියෙන අඩුපාඩු ටික පෙන්න ඇලීමෙන් ගැටීමෙන් ප්‍රත්‍යයට අපි යන පැත්ත. අර මිනිස්සු අත්තකිලමාන මතාන යෝගින් මේ ලෝකේ දුකට තියෙන ඔක්කොම අඩුපාඩු ටික පෙන්න. එහෙනම් මිනිස්සු දෙන්නාම අපට උදව් කරනවා. ඒ උදව් ගන්නෑ. සබන් කෑලි අර මේ ටූත් පේස්ට් ටික පුරවලා අපි වලාගෙන ඉන්න. මොකවත් අඩුපාඩු හදලා නැහැ. බලනකොට මේගොල්ලෝ අඩුපාඩු හදන්න කමටන් දීලා තියෙන්නේ. තේරෙනවා. නිවනට බාධා මොකවත් නෑ. කවදද rahat වෙන්නේ? මේව දිනයක් කියන්න බෑ. බාධා නැත්නම් අපිට මේ මොහොතේ ඉඳලා මාර්ගේ වඩලා අඩපාඩු හදන්න පුළුවන්. වීර්ය වඩපු නිසා තමයි සාරාංශක කල්ප ලක්ෂයක් ඒ බෝධිසත්වයන්ට ගියයි වීරිය කියලා කරුණක් වැළුවා. වැඩ නිමා කරන කෙනා වීරිය වඩන්නේ නතර කරනවා. තථාගතයන් වහන්සේගේ නිර්වාණ මාර්ගයේ ලේසිම කමඨාන තමයි ආයතන හයේම වැඩ නවත්තලා දාන එක. කොහොමද නවත්තන්නේ? අද ඉඳලා භාවනා කරන්න එපා. භාවනාවට එයාගේ පාඩුවේ කෙරෙන්න අරින්න. මේ ලෝකයේ හැමදේම කර්මානුකූල වෙනවා නම් මොකටද අපි එකක් කරන්නේ? කරන්න අවශ්‍ය නැහැ. හැමදේම යාපත් ලෙස කෙරෙනවා නම්, කෙරෙන හැම දෙයක්ම නිවනට අදාළ නම් හැමදේම වෙන්දැරලා බලාගෙන ඉන්නවා. මම අවසාන කාලේ වඩපු භාවනාව. භාවනා කරන්නේ භාවනා කරන්නේ කියන එක පිළිබඳ 100න් ඉන්නවා. ඒක තමයි චිත්තානුපස්සනාව. දැන් මේ මම හොඳම මිත්‍රයෙක් ඉන්නවා එයාට මේ එයාට මම කිව්වා දැන් මේ කටින ආරාධනාවට මම මිනිහට යනවා කියලා ඉතින් එයා කිව්වා මට ගිහිල්ලා ඉවරලා පුළුවන් වෙලා ඉතින් භාවනා කරන්න කියලා මම කිව්වා එයාට මගේ හිතෙන් ආපු දෙයක් ඒක ඉබේම නෑ මට ඒක හැම වෙලාවෙම ඉතින් මට මේ මුළු හැම දෙයක්ම මට භාවනාවක් කියලා ඉවර වෙලා මේ එයා කිව්වා ඉතින් එහෙම නෙමෙයි ගිහිල්ලා පරියංක භාවනාවක් කරන්න ඕනේ කියලා නැතුව මේ ඒ අවබෝධය ඇතුලේ තියෙන නිසා තමයි මේ කමටහන මන් දුන්නේ. භාවනා නොකර භාවනා කරන බව දැනගන්න. මේ බලන්නේ භාවනාවක්. මොකද්ද? මට මේක පේන බව දැනගෙන 100න් ඉන්නවා. ඇයෙන්නේ භාවනාවක්. ඇයෙන බව දැනගෙන 100න් ඉන්නවා. සිතෙනවා කලබල වෙන්න එපා. සිතෙන බව දැනගන්න. ඒ දැනගෙන ඒක තුල ඉන්න. ඒක භාවනාවක්. සතර සටිපට්ඨානේ චිත්තානුපස්සනාව මේ ලෝකේ හැමතැනම පවතිනවා. අපි සතර සටිපට්ඨානේ පොතේ හොයනවා. තථාගතයන් වහන්සේ මොන පොතෙන්ද බැලුවේ? බම්බයක් විතර උස තියෙන මේ කයේ පොතෙන්. එහෙනම් මේ සතර සටිපට්ඨානය කියන්නේ සම්පූර්ණ මේ කායික ධර්මතාවය. අභිධම්ම කියලා කියන අභි කියන්නේ අභ්‍යන්තරේ. අභ්‍යන්තය තුළ පවතිනව ධර්මතාවය. ලෝභ දේශ මෝහ පිළිබඳ ඇතිවෙනව චෛතසික, අලෝභ අද්වේ සමෝහ විරාග කියන චෛතසික. මේ ටික තමයි චෛතසික 121. අභිධර්මයේ පවතින සම්පූර්ණයෙන් ඇතුලේ. එළියේ එකක් නෙමෙයි ඒක පොතේ එකක් නෙමෙයි. තමන් තුළ ත්‍රිපිටකේම තමන් තුළ තියෙනවා. ඕනම සූත්‍රයක් කියන්න මම මේක මේ කොටස් 32 තියෙන පවතින ක්‍රමවේදය කියන්න. Taman තුළ පවතින 84 දාන. ත්‍රිපිටකයේ එළියෙන් හොයන්න ඕනේ. අපි තුළ ත්‍රිපිටකයේ තියෙනවා. ප්‍රඥාවට සමවැදුනාම එයා දන්නවා ත්‍රිපිටකයේ හැමතැනම තියෙනවා. කේසි සූත්‍රය ගත්තාම පොතේ නෙමෙයි කේසින් ඇතුලේ. අස්සයා කියලා කියන්නේ සිතට සිත පාලනය කරන ක්‍රමවේද හතරක්. ගාලා බැනලා සිත තරවටු කරලා නැහැ. එහෙම කරන්නේ මේ විදිහට ඉන්න ඕනේ කියලා හදන ක්‍රමයක් තියෙනවා. සිතට අනුකම්පා කරලා එහෙම කරන්න එපා. මෙහෙම හිතුවාම වට කෙලෙස් ඇති වෙනවා, ඉපදෙනවා, නැවත නැවත දුක් වෙනවා. එහෙම කරන්න එපා. අනුකම්පා කරන්න මේ භවයේ නිවන් දකින්න මේ දේවල් කරන්න එපා කියලා බදාපත් වෙලා හදන ක්‍රම. වැරදි කරනකොට තරවටු කරනවා, හොඳ දේවල් කරනකොට අනුකම්පා කරන තවත් ක්‍රමයක්. මේ සිත මේ තරම් කෙලෙස් අදලා සංසාරයේ මේ කායට මෙච්චර දුක් දුන්නා. මේ සිත ඉතුරු කරන්නේ නැහැ කියලා නැවත කෙලෙස් ඇති වෙන්නේ නැතිද රාත් කරලා දානවා මරලා දානවා. කේසි සූත්‍රය මේ කයෙන් ගත්තේ භාග්‍යතුන් වහන්සේ. හැම සූත්‍රයක්ම කයේ තියෙනවා. ලියන්න බැරි කෙනෙකුට පෑන දීලා මේකෙන් ලිව්වත් පුතා අනිවාර්යයෙන්ම ලියවෙනවා. පෑන කොයර් තැනක තියලා තද කෙරුවත් මේක ලියවෙනවා කියලා කිව්වම ලියයි. හැබැයි අයන්න ලියයිද කියන එක පිළිබඳ අපට සැකයක් තියෙනවා. ඒ නිසා අපි අතින් අල්ලලා හයන්න කියන්නේ මේම තමයි පුතා පෑන ලියවෙනවා. ලියවෙන පළියට මොනවාරි ලියලා බෑ හයන්නම ලියන්න ඕනේ. ඒ නිසා අයන්න ලියන්නේ මේමයි කියලා කිව්වම එතනින් පස්සේ අයන්න ලියනවා. ඒ වගේ අර මූලික අවබෝධය සිත කියන්නේ මොන වගේ එකක්ද? මේ නාම රූපත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද? මේ එකම දේ දකින්නකොට මට ලෝභය ඇති වෙනවා. තව කෙනෙකුට ද්වේෂය ඇති වෙනවා. එන වඩු වඩු කෙනෙකුට පෙන්නලා වරලා ගාක් පෙන්නලා මේ ගා කොහොමද කිව්වම කියනවා නියම තවිතියක් හදන්න පුළුවන් අල්මාර දෙකක් හදන්න පුළුවන් කියලා ලෝභය ඇති වෙනවා. ගස් කපන කෙනෙකුට පෙන්නුවාම කියන එක නම් බාල්ක තුනක් කපන්න පුළුවන් උළුවව දෙකට ලී කපන්න පුළුවන් කියලා. වන සම්පත් වලට ආසා හිතෙන තාපසයට පෙන්වන මෙයා සාදුකාරයක් විදේලා කියන ප්‍රයාගිද ගා මන් ටික දවසක් භාවනා කරන්නද මේකට එයා ඒ ගා පරිස්සම් කරනවා. කොලයක්වත් කඩන්නේ නැහැ. එයාට බොණ්ඩ හම්බෙන පැන් ටික ගලට ගා මුලට වක් කරලා එයා සන්තෝෂෙන් බලාගෙන ඉනවා. මට එපා මාව ආරක්ෂා කරන මට ප්‍රාණවායු නිෂ්පාදනය කරන ඔයා බොන්න මේ වතුර ටික කියලා වතුර ටිකක් පූජා කරනවා. එයා ආදරේ ගාට. එනම් තුන් දෙනෙක් එකම ගා තුන් ආකාරයෙන් දැකලා. මේ ලෝකේ හැමදේම දකින කෝණයට අනුව වෙනස් වෙනවා. මේ වටා හත ඇති සම්මා සම්බුද්ධත්වයට පාරමිතාව පුරන්න. මේ වටා ඇත ඇති බලාගෙන ඉතනම rahat වෙන්න. භාග්‍යතුන් වහන්සේ මේ වගේ වටහාතක් දීලා මානෙනි මේක පාවිච්චි කරන්න ආයෙන සංවරය පිළිබඳව කියනවා නම් මේක අනුමෝදන් කළේ සංවරභාවය නැති නිසා නේද? එහෙනම් තථාගතයන් වහන්සේට මේ මදයක් හිතලා මේ වගේ දෙයක් අතට දෙන්න මං කොච්චර අඩුපාඩුත් එක්ක ඉඳලාද? එහෙනම් මගේ අසංවරභාවය නිසා භාග්‍යතුන් වහන්සේට විනාඩියක් මේ පිළිබඳව කල්පනා කරලා මේක දේශනා කරන්න සිද්ධ වුණා. එහෙනම් මං සංවරව ඉන්නවා නම් විනයට අනුව ඉන්නවා නම් භාග්‍යතුන් වහන්සේගේ සරණකින් අරියත් බෝධියෙන් පිරිනිවෙන්න සබ්බ දුක්ඛ නිස්සාරණ කියපු මානෙක් මම එනම් මම දුක නිවන්න වැඩ කරන්න ඕනි කියලා ඉන්නවනම් මේ වටාතේ දා දේශනා කරන්නේ මේක අවබෝධ කරගෙන වටාතේ අවශ්‍යතාවය නැති කළොත් එයා rahat වෙනවා හැම දේ තුළින්ම දකින්න කෝණය ප්‍රඥාවට අනුව වෙනස් වෙන එක තේ ටික හදලා ගිලම්පස වශයෙන් පූජා කරන ප්‍රඥාව තිබුණ තේ තේ ටික අතට ගන්නකොට රාත් වෙන්න පුළුවන්. කොහොමද ඒ ධර්මතාවය සිදු වෙන්නේ? වැවේ වතුර තියෙන වතුර තියෙනකොට කවුරු හරි කිව්වද අපි හඳුන්නේ මේ මේ වැවේ වතුර ටික ගිලම්පස වහන්සේ වළඳන්න කියලා කිව්වද? එහෙම කිව්වේ නෑ. තේකොළ ටික දීලා අපට කිව්වද මේක ගිලම්පස මේක බොන්න කියලා බොන්න බෑ ඒක දූවිලි. එන එක රක් කරලා ඒක පදමට මේව කරලා සීනි දාලා හදලා පිරිසිදු කෝප් එකට වක් කරලා දැන් දෙනවා. ඒත් දෙන්නේ වැවේ වතුර ටිකයි අර තේකොළ ටිකයි. දැන් ගිලම්පස කියලා අලුත් නමකුත් අදලා. දැන් ඒක පූජනීයයි. ඒක දුන්නා මාත්ඵල යානිසංසයි. සසරේ කවදාවත් තිබාවක් ඇදෙන්නේ නැහැ. සංසිඳෙන්න වතුර හම්බෙනවා. මේක කොහොමද මේ වැවේ වතුර ටිකට මේ මොනේ දකින්න කොනේ? එහෙනම් මේ ලෝකේ හැම දෙයක්ම ධර්මානුකූල වෙනස් කරගත්තා මේ ධර්මානුකූල භාවයට වටිනාකමක් ලැබෙනවා. පූජනීය භාවය ලැබෙනවා. යෝ ධම්මං පස්සති යෝ මං පස්සති මේ හැම නාමයක් රූපයක් තුළින් මේ ධර්මයේ දකිනවනම් ගිලම්පස තුලින් ඒක ලස්සනට පිළිවෙලට දෙනකොට ලෝභය මන් තුල ඇති වුණා. මේ මිනිස්සු දෙන මේ ගිලම්පසේ වටිනාකමට ලෝභය ඇති වුණා. අනේ කෝපයක්වත් ඕදලා නැහැ. අපිරිසිදු එකෙන් මේ මිනිස්සුල කිසිම මොලයක් නැහැ. ස්පේන්නෙත් නැහැ කියලා द्वේෂය ඇති වුණා. එහෙනම් වැවේ වතුර වශයෙන් තියෙනක ලෝභ දේශ ඇති වුණේ එහෙනම් ලිඳේ වතුර වශයෙන් තියෙනක ලෝභ දේශ ඇති වුණේ ඒක ගිලම්පස වශයෙන් කෝපයෙන් මං ළඟට එනකොට ලෝභ දේශ ඇති වුණා. එහෙනම් දීවල නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. ව්‍යංජනවල නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. මන් ළඟට එනකොටයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් මේ ලෝකේ කිසිම තැනක අඩුවක් නැහැ. දැක්කම මම ඒක දැකපු නිසා තමයි අඩුවක් ඇති වෙන්නේ. මොකවත් අඩුපාඩු නැහැ භාෂාවල. ඇයෙනවා මට වුණාට පස්සේ අඩුව තියෙන්නේ. කෙනෙක් බයිනවා ඇතම 20කට එහාට ගින්. දැන් අපට ප්‍රශ්නයක් තියෙනවද නැහැ. කෙනෙක් බයිනවා අපට ඇයෙන්න ළඟ ඉඳගෙන බයිනවා. දැන් අපට ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් මේක Taman ගත්තට පස්සේ ප්‍රශ්න ඇති වෙන්නේ. මේක අවබෝධ වුණාම එයා තේ ටික ගන්න මේක ගත්තොත් තේ කෝප්පි හොදලා නැහැ කියන ප්‍රශ්න එනවා. ඒ නිසා ගන්නෙ නැහැ. අනුමෝදන් කරන්නේ නැහැ. ඒක ඔයා ළඟ තියෙනවනේ හොදපු ප්‍රශ්නේ ඔයාට. ඒක මට අදාළ නැහැ. ඒක ගන්න නැතුව ඉන්නවා. එහෙනම් ඇහෙන් ගන්න නැත්නම් කනෙන් ගන්න නැත්නම් නාසයෙන් ගන්න නැත්නම් ස්පර්ශයෙන් ගන්න නැත්නම් සිටිවිලි වලින් ගන්න නැත්නම් යාට ඉපදීමට කර්ම හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ යා රාත් වෙලා. මගේ කියලා ගන්න නැත්නම් මගේ කියලා ගන්න. මේ දරුවා උපාසක මාත්‍යාගේ ඉඳ තමයි වහන්නේ නැකලා කොයි පුතා කියලා හොයන්නේ. හැබැයි අර බල්ලා උපාසක මාත්‍යාගේ නෙමෙයි. කෝ බල්ලා කෝ මේ කෝ ඩිගිය දැම්මේ නැත්තේ. ඒ මාන්නේ ඇයි? එයා තමන්ගේ නෙමෙයි. තමන්ගේ කරගත් හැම මොහොතම ප්‍රශ්නයක්. අනුන්ගේ ඉඩම් වල මිනිස්සු ගෙවල් හදන අපි නඩු කියන්න යන්නේ අපේ ඊටමට මිනිස්සේ බැරි වෙලාවත් ඇතුළුන කාගෙන් ආලද ඇතුළුනේ කියලා අහනවා. ඇයි මගේ කියලා මම ලෝකයක් අදාගෙන ඉන්නවා. නිකම් පාර යන මිනිස්සු ගෑනු මිනිස්සු පිළි මිනිස්සු හිටගෙන කතා කරනවා. ප්‍රශ්න මොකවත් නැහැ. තමන්ගේ භාර්යාවත් එක්ක කවුරු කෙනෙක් කතා කරලා ළඟට ගින් අහන කවුද අර මිනිසයා ඊට එයා එකක් කියනවා එයා ළඟට ගින් අහන මේ එයා අඳුරන්නේ කොහමද කියලා මගේ ක්ලාස්මේට් නේ ඒකට හිතවත් කියලානේ කිව්වේ දැන් ප්‍රශ්නයක් ඇති වෙලා. ඉතින් මූණ එල්ලාගෙන ඉන්න මූණ එල්ලාගෙන ඉන්න නිසා තේ හම්බෙන්නේ නැහැ, කෑම හම්බෙන්නේ නැහැ. ඒකේ ප්‍රතිඵලයේ බඩමුට්ටු එළියට යනවා, ඒක මිනිස්සු අවුලන් යනවා. ප්‍රශ්න දුරද කියනවා. තමන්ගේ කියලා හිතන හැම මොහොතම මේ ලෝකේ ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. මේ ලෝකේ මොකවත් මගේ නෙමෙයි. හැමදේම తాවකාලිකයි. හැමදේම මගේ නිවනට පරිහරණය පිණිසයි. එහෙම හිතනවා නම් ප්‍රශ්න මොකවත් නැහැ. එහෙම කිව්වට පස්සේ පුතා නැග්ගේ නැත්තම් වානේ එම්මම යන්න අපි මාන කරගන්න. <laughs> නෑ දැන් කැමති නැති වුණාට පස්සේ කැමති වෙයි. මගේ ළඟට මාන වෙන්න ඕනේ කියලා කිව්වත් මම මාන කරන්නේ එයා කියන්නේ එයාගේ කය මාන කරන්න කියලා. කය නෙමෙයි මාන කරන්නේ සිත. උපාසක පින්වතුන්ගේ සිත දැන් මාන කරලා ඉවරයි. මේ ධර්මය වුණාම තමන්ගේ ආයතන තුලින් අඩුව හැදුවාම නිවන් දකිනවා කියන ඒ අවබෝධය ආපු වෙලෙම ඒ මාන වෙලා ඉවරයි. දැන් මාන වෙලා ඉන්නේ. සිතේ මානකම රැකගන්න. මාන කියන්නේ මොනවද? මාහන මාහන ඒක එහෙම තමයි මේ ප්‍රස්තාපිර ලැබෙලා තියෙන්නේ මා ධනහන මාහන කියලා කියන්නේ තථාගතයන් වහන්සේගේ නිර්වාණ පණිවිඩය මේ නිර්වාණ පණිවිඩය පිළිපදින්නා මා අනපිලිපදින්නා මානා ශ්‍රමණ ශ්‍ර මන මනස ශ්‍රවණය කරන්න වාඩි වෙලා බලනකොට මේම දෙයක් හිතෙනවා ඇහෙනකොට මේම දෙයක් හිතෙනවා අර මිනිස්සේ එහෙම කටයුතු කරනවා ඒක දිහා බලනකොට තරහා යනවා. එහෙනම් මේ ඇයෙනවා, පේනවා, දැනෙනවා, ඇඟෙනවා තුලින් සිතේ ලෝභ දේශ මොහ චෛතසික පාළ වෙනවා. ඒකට අදාළ චේතනා භික්කවේ කම්මං වදාමි කර්ම නිර්මාණය වෙනවා. ඒ කර්ම වලට ගනුදෙනු කරන්න හේතුඵල දාමට අනුව මම ඉපදෙනවා. මේක ශ්‍රවණය කරනවා නම් ආයතන ආයතුලින් තමන්ගේ සිත දිහා බලනවා නම් කර්ම දිහා බලනවා නම් මනස ශ්‍රවණය කරන්න ශ්‍රමණයා එහෙම තමයි මේ වචන ඇදලා තියෙන්නේ අද ඉඳලා මනස ශ්‍රමණය කරලා ශ්‍රමණෙක් බවට පත් වෙන්න. අඩුපාඩු වලින් තොරව තථාගතයන් වහන්සේගේ සරණාගතයෙක් වෙලා නිර්වාණ මාර්ගය පිළිපදින්න. ඒ මාහන පිළිපදලා මානෙක් වෙන්න. කමානකෝල සිංහල භාෂාව දැන් මව් භාෂාවම වෙලා මට. <laughs> ඩික්ෂනරිය බල බල කතා කළේ මුල් කාලේ. ලංකාවට වැඩලා කොච්චර කාලද ස්වාමීන් වහන්සේ? 2600ක් මේ බුද්ධ ශාසනයේ වයස මගේ වයස කියලා මට හිතෙනවා. වාග්යතුන් වහන්සේත් එක්ක එච්චර කාලයක් ජීවත් වුණා කියලා හිතෙනවා. දෙදහස් හයසීයක් බුද්ධ ශාසනය ආයුෂ කිව්වේ. ලකෝ සතුටක් ගන්නවා. තපෝවන හිටියත් මේ සතුට දෙන්න පුළුවන් කමක් නැහැ. මේ සතුට දෙන්න වෙන්න ඇති තපෝවනේ මම විදියට ආවේ. සන්තෝෂ අපිට මේ අවස්ථාව ලැබෙන දෙන්නේ දැන් ඒ ආශිර්වාදෙත් තියෙනවා අර මේ බලාපොරොත්තු නොවුණු අවස්ථාව පාසල මාත්‍ය ලොකු පින්කමක් කළේ ආශිර්වාදයක් කරන්නද මම නැවත කවදාවත් සංසාරේ ඉපදීමකට නොගෙනේවා. කිසිම දවසක දී සම්පත් නොලැබේවා. ඒකාන්ත වශයෙන්ම පිරිනිවන් පාන්න අවශ්‍ය කටයුතු සිද්ධ වේවා. ගේ ආශිර්වාද වලට මිනිස්සු කැමති නැහැ. ඒ වස්තු ලැබෙන්නේ නැහැ. ඒක බලාපොරොත්තුවක් නෑ ස්වාමීන් වහන්සේ. දැන් මේ පාර මම මේ කටනේ කරන්නේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. කටිනේ කටිනේට සූදානම් වෙච්ච වස්සිටපු ආම්දුරණමක් මට හම්බ වුණා 2012දී. මහා ලොකු තෙර නමක්. මම එතකොට උපසම්පදා වෙලා නැහැ. මම උන්වහන්සේගේ අවසරයි ස්වාමීන් වහන්සේ වස්සිටලා දෙන්නේ. ඔව්. මම වස්සිටලා ඉන්නේ. වස්සිටලා වහන්සේ මොනවද කරන්නේ? මේ මාස තුන භාවනා යෝගියේ ඉන්නවා කියලා. එතකොට ඔබ වහන්සේ ඉතුරු මාස 9 තුවක්කු අරගෙන දඩේමේ අනුවද කියලා ඇහුවා. උන්වහන්සේ එතන කුටිය වාඩි වෙලා කම් වලට අත තියන ගොඩාක් කළා කල්පනා කළා. ඇත්තනේ නේ එතකොට අප හඳුනේ මේ මාස 12යි මාස 3ක් භාවනා යෝගින ඉතුරු ටික මොනවද කරන්නේ මම? මං කිය ඒක මම ආපු ප්‍රශ්නයක් ඔබ වහන්සේ මගෙන් අහන්නේ. ඒතර ඔබ වහන්සේ මං කිව්වා මං පැවිදි වෙච්ච දවසේ ඉඳලා වස් හිටලා ඉන්නේ. පිරිනුවම් පානකම් මං වස් පාවරණය කරන්නේ මට කටිනයක් තියන්නේ මගේ භවයේ නවත්තපු දවසේ. අවසාන කටිනේ. එතනින් පස්සේ නැවත කටින චීවරය ගන්න මම ලෝකේ නෑ. ඔබ වහන්සේ මාස 3ක් භාවනා කරලා ඉතුරු මාස 9 ඔබ වහන්සේට ඕන විදිහට ජීවත් වෙනවා නම් ඒ කටිනේ ඒ ඒ ඒ වස්වල මොනවද තියෙන ඵලයේ කියලා. වහන්සේ කියව ඔබ වහන්සේ සාමණේර වුණත් ඔබ වහන්සේ මේ උපදේශ ගොඩාක් මට වටිනවා. මගේ ළඟ දවස් 3ක් ඉන්න පුළුවන්ද කියලා. මං කිය දවස් 3ක් ඉන්න බෑන්ටමත් මං කුටිය තෝරලා ඉවරයි කියලා. කොයි කුටියද කියලා මං කර ගායට කියලා. දවස් තුනක් උන්වහන්සේත් එක්ක ජීවත් වුණාම මහන්සිය ගොඩාක් සන්තෝෂ වුණා. ශ්‍රමණේක් මේ ලෝකයේ පැවිදි ජීවිතයට ඇතුල් වෙනකොට මම වස්සී කළ ඉවරයි. අයං වස්සාන කාලෝ කියලා මම බණක් කිව්වා. මොකද්ද මේ වස්සානේ කියලා කියන්නේ? වැයි වලාකුළු වල තරණින් මා විශාල වැයි වලාකුළු වල බර වැඩි නිසා ඉමින් යනවා. පොඩි වැයි වලාකුළු වල බර අඩු නිසා වේගෙන් යනවා. මේ ලෝකෙත් ඒකමයි පවතින්නේ. තරුණියගේ වේගය වැඩි, වයසක අයගේ තැම්පත්භාවය වැඩි. එහෙනම් තරුණියෝ ඉක්මනට වැඩ වරද්ද ගන්නවා කලබල නිසා. වයසක කට්ටිය බොහොම ඉමින් කල්පනාවෙන් සති ගණන් කල්පනා කරලා කරන නිසා වැඩ ඉවස ගන්නවා. එහෙනම් මේ වේගෙන් යන වැයි වලාකුළු ගිහිල්ලා අර හිමින් යන වැයි වලාකුළු වලට වැදිලා කඩාගෙන වැටිලා මහ පොළොව තෙමෙන වැස්සක් ගැන නෙමෙයි කතා කරන්නේ. සුණාපරන්ති අපේ සේනාසනෙට ගිහලා වැස්සාන කාලය ගැන කතා කළා. මේගොල්ලෝ අහනවා වැස්ස කියන්නේ මොනවද කියලා. ඒ වැලා නැහැ කවදාවත්. එහෙනම් බුදුහාඳුරෝ දේශයකට සීමා වෙච්ච ධර්මයක් නෙමෙයි. මේ දෙතිස්මා තලයටම කියන්න පුළුවන් ධර්මයක්. ඇත්ත වර්ෂාව කියලා කියන්නේ කෙලෙස් වර්ෂාව. ඇස් වලින් ඇතිවෙනා ලෝභ දේශ මොහ රාග කියන වැසි කන් වලට ඇයෙන වචන නිසා අපට ගෞරවනීය දේවල් ඇයෙනකොට ප්‍රශංසාව ඇති වෙනවා බඩගිනිය දෙන්නේ හරි සන්තෝසයි මාන්නේ වැඩෙනවා ඒ ගෞරවය මාන්නේ අහංකාරය උඩඟුව කියන වර්ෂාව තරයෙන් බලිනකොට නිନ୍ଦා අපාස කරනකොට ලෝභයේ වෛරයේ ద్వේෂයේ කියන වර්ෂාව කතා කරනකොට යාළුවන්ට ප්‍රියමනාප ලෙස කතා කරනවා ලෝභයේ කියන වර්ෂාව විරුද්ධවාදයට අතුරාට ඉතරි දෙන්න කතා කරන ద్వේෂයේ කියන වර්ෂාව අපේ කායික චර්යාවෙන් පංචකාමයන් පිනවන ක්ලේශ වර්ෂාව නිරෝධ කරන්න කුසලයේ අපි නිරත වෙනවා ඒක ලෝකෝත්තර වර්ෂාව මේ විදිහට ආයතන හය තුළම කෙලෙස් වලින් වයින් වර්ෂාවෙන් බේරෙන්න තමයි වස්සිටින්නේ. ඒක මාස තුනට කුඩේ හල්ලාගෙන ඉන්න එකක් නෙමෙයි. ජීවිත කාලෙම ඉන්න ඕන එකක්. ඒ කෙලෙස් වර්ෂාවට තෙමෙන්නේ නැතුව ගාක්යට හරි ලෙනක් ඇතුලේ හරි කුටියක් ඇතුලේ හරි ඔබ වහන්සේ පරිස්සම් වෙනවා නම් ආයතන ආයතලින් ඉපදීමට හේතුවක් අට ගන්න නැත්නම් අදා ගන්න නැත්නම් ඔබ වහන්සේ වැස්සෙන් බේරුණා ඔබ වහන්සේට තමයි කටින කරන්නේ කටින ගණ්ඩ කෙනෙක් නෑ යා රාහත් වෙලා එහෙනම් අපි ලබාපු මිනිසත් භවය හැමෝම වස්සිටින්න ඕනේ ජීවිතාන්තය දක්වා අරියත් බෝධියටපත් වෙනකම්ම වසිකින්න ඕනේ. මාස 3ක් වසිකලා ඉතුරු මාසයි දඩේ මේ යන යනම් එයා ගොවිතැන් කරන්න යනවා නම් කඩේ යනවා නම් ඒ වසිටිල්ලෙන් වැඩක් නැහැ. වස්සානේ ජීවිත කාලෙටම තියෙන එක. කෙලෙස් වර්ෂාව ගැන මේ කතා කරන්නේ. අයං වස්සාන කාලෝ කියන ඒ ධර්මතාවයේ අර්ථය ගොඩාක් ගැඹුරුයි. කෙලෙස් වර්ෂාව ගැන දැනගන්න සතියක් විතර යනවා ඒක දේශනා කරන්න මට්ටම් 32ක් තියෙනවා. අයන් වස්සාන කාලෝ දේශනා කරන්න පැය 32ක් ඕනේ. එතකොට තමයි තේරෙන්නේ මේ වස්සානිය කියන එක මෙච්චර ගැඹුරු එකක්ද කියලා. පොඩි පොදක් වාගෙනවා පැය ගාණක් පවතිනවා. ලොකු වැස්සක් එනවා ඉක්මනට ඉවර වෙනවා. කෙලෙස් වලත් මේ ස්වභාවය පවතිනවා. එක පාරටම තරාවක් එනවා අතේ තිබිච්ච තේ කෝප්පෙන් විසිකලා ගැව්වා. මොකක්ද හේතුව කියලා කිව්වාම සීනි නෑ. ඒ නිසා තේ කෝප්පේ විසිකලා ගැව්වේ. සීනි නැත්තේ ඇයි? Taman සීනි ගෙනල්ලා දීලා නෑ. එහෙනම් තේ කෝප්පෙන් පොළොවට නෙමෙයි ගාන්න තිබුණේ Taman තමයි. Taman ගෙදරට සීනි ගෙනාවේ නැත්තම් සීනි බැක්ටීරියක් ඇතුලේ නෑනේ හදන්න. එහෙනම් මේ විදියට එක පාට වෛරය ඇති වෙලා එක පාට පුපුරන වෙලාවල් ලෝභය එක පාට ඇවිල්ලා එක පාට මිල දීලා ලොකු ලොකු බඩමුට්ටු ගන්නවා පස්සේ නඩත්තු කරන්න බෑ. වටිනාම වාහනේ BMW Benz කියලා වරලා ගන්නවා කෝටියක් විතර දීලා ටයර් එකක් මේ පැච් එකක් ගියාම ඒක හදන්න ගියාම විශාල මුදලක් ඇයි නඩත්තුව කරන්න බෑ පොඩි ටබ් කබලක් ගත්තාන් පස්සේ ඒක රුපියල් ලක්ෂ දෙකයි වාහනේ කැඩුනාන් පස්සේ රුපියල් 25ට 30ට ඒකේ කෑලි තියෙනවා එහෙනම් මා විශාල ලෝභ ඇති වුණාම විශාල ආනිසංසදායක විදියට ප්‍රතිඵල දෙනවා සියුම් දේවල් ඇති වෙනවා භාර්යාව කෙරේ දරුවා කෙරේ වැඩපොලේ සේවකයා කෙරේ කාගේ පොඩි සැකයක් ඇති වෙනවා. නිතර නිතර සැකෙම බලනවා. නිතර නිතර මේකට අනුව කතා කරනවා. පොඩි පොඩි අමනාප ඇති වෙන්න වචන කියනවා. කාලයක් යනකොට විශාල ප්‍රශ්න ඇති වෙලා වෙන්වීම පවා සිද්ධ වෙනවා. එහෙනම් පොදවැස්ස මේක ප්‍රශ්නයක් නෙමෙයි කියලා කිව්වට පොදවැස්සෙන් සම්පූර්ණ පොළවම තෙමිලා උල්දිය දාන්න පුළුවන්. ලොකු වැස්සක් මේක ඉක්මනට ඉවර වෙයි කිව්වට ලොකු වැස්ස බොහොම ටික වෙලාවයි පවතින නමුත් මුළු පොළොවම තෙමලා යත් අරින්නේ. එහෙනම් මේ සිතිවිලි ඇති වෙන ක්‍රමවේදය මේ සිතිවිල්ලක් ඇති වෙනකොට ඒ සිතිවිලි වල තියෙන ධාරිතාව අපි දන්නවා පොලවක් ගත්තාම යම්කිසි ද්‍රාවණයක් ගත්තාම ඝනාංගල් ගාන ඝනහඩි ගාන කියලා ධාරිතාවක් තියෙනවා හෙක්ටයාර් වලින් අඩි වලින් මීටර් වලින් ඒ වගේ මේ චෛතසිකය තරංගයක් වතේ විඥානයක ඇති වෙනකොට ඒකේ කැපැසිටි එකක් තියෙනවා ධාරිතාවක් ඒ ධාරිතාව අඩුවීම වැඩිවීම පිළිබඳව ඒකට අනුව ඒ මට්ටමට ප්‍රතිඵලක් තියෙනවා එහෙනම් මේ පිළිබඳ අවබෝධය ඇතිවීම තමයි මේ අයං වස්සාන කාලය තුල තියෙන තවත් ධර්මතාවයක්. එහෙනම් ඒ කෙලෙස් ඇති වෙනකොට ඒ කෙලෙස්යන් පිළිබඳව අපිට තවත් තවත් සිතුවිලි පාළ වෙනවා. සැකයක් පාළ වුණාම එහෙනම් එදා වෙච්ච දේත් ඒක වෙන්නේ නැති මේකත් එක්ක සම්බන්ධයි. එහෙනම් මේ දෙන්නේත් එහෙනම් මේකත් එක්ක සම්බන්ධ වෙන්න ඇති කියලා එකින් එකට එකින් එකට අර කොකු දාලා අමුණනවා වගේ හැම එකක්ම අමුණලා නැති එකක් ඇතයි කියලා අපි විශාල ලෝකයක් හදනවා. ඇයි? අර චිත්ත වීතියක් ඇති වෙනකොට තරංගයක් ඇති වෙලා තියෙන අණු වලින් සෑම අණුවක්ම භ්‍රමණය වෙනවා මහ පොළොව භ්‍රමණය වෙන නිසා භ්‍රමණය වෙන අණුවක න්‍යාස්තියක් තියෙනවා ඒ න්‍යාස්තියේ තොරතුර තැම්පත් වෙලා තියෙනවා ඒ තැම්පතු වල තියෙන කම්පණයට අපිට චෛතසික පාළ වෙනවා ඒ පාළ වෙන හැම චෛතසිකයකටම අනුබද්ධ චෛතසිකයක් පාළ වෙනවා මේ විදිහට වගා කෙරුවා වාගේ අර ලෝභයේ මුළු සිත පුරාම වැපිරිලා යනවා ඒ පුණ්‍යකෙත සම්පූර්ණ ලෝභකෙතක් බවට පත් වෙනවා ද්වේෂකෙතක් බවට පත් වෙනවා මේ අවබෝධ මට්ටම් හැම එකක්ම තිබුණොත් වස්සාන කාලයේ මොනතරම් ගැඹුරු එකක්ද වස්සාන කාලයේ සැබවින්ම වස්සිකින්න ඕනේ කොහොමද කියන අවබෝධය වෙනවා ගියන්ට හැම කෙනාටම වස්සිකින්න පුළුවන් මේ ලෝකයේ සෑම සත්වයකටම වස්සිකින්න පුළුවන් වස්සානය කියලා කියන්නේ කෙලෙස් වලින් බේරෙන්න කැමති කෙනාට ඉටින්න තියෙන කාලය තව මොනවද දැනගන්න කැමති ජීවිතේන වස්සාන කාලය මොනවද වයින්නේ කෙලෙස් වයින්නවා ඒකට මං තෙමෙනවා. ඒ නිසා මට සීතල දැනෙනවා, එම්බ්‍රිසා වැදෙනවා, ලෙඩ වෙනවා. සබ්බේ පුතුජන උම්මත්තක පුතුජනව ඉන්න ඉන්න මං අසනීප වලටපත් වෙනවා. වෛර සාගත කෙනෙක්, ලෝභ සාගත කෙනෙක්, ద్వේෂ සාගත කෙනෙක්. දික්ටි වලට මං අවු වෙනවා. මේ අසනීප වලින් බේරෙන්න ඕනේ. තෙමෙන්න නැතුව ඉන්න ඕනේ. ඒ නිසා මං තෙමෙන්න නැතුව ඉන්න උත්සාහ කරනවා. වැස්සාවෙන් බේරෙනවා. කෙලෙස් වැස්සෙන් බේරෙන්න මං වස්සිකලා ඉන්නේ කියලා ඕනම කාලයක යට පුළුවන් මේ වර්ෂාවෙන් බේරෙන්න. ජීවිත කාලෙම වස් සිටින්න ඕනේ. අපිට හැස් මේ ආගත්ත ධර්මයෙන් මේ භවී රාත්ඵලයට පත් වුණොත් විතරයි මට සතුටුයි. නැත්තම් මගේ කාලේ විනාශ කළා. මට මගේ ලෝකෝත්තර ජීවිතේට තිබිච්ච කාලේ ආයෝජනය කරගත්තා කියලා මම දුක් වෙනවා. වටිනා වටිනා. මට ඒක වටින්නේ වැඩක් ගත්තොත් විතරයි. එහෙම වැඩක් ගත්තත් මට ස්තුති කරන්න එපා. මේ ධර්මයේ අයිතිකාරය ගෞතම බුදුහාමුදුරුවෝ ඉන්න තැනක විහාරයට ගින් උන්වහන්සේට ස්තුති කරන්න. සාරාංශක කල්පලක්ෂයක් නම පාරමී පිරිවෙන්නේ උන්වහන්සේ දුක විඳින. ඒ නිසා උන්වහන්සේක අවබෝධ කරගත්තා. මේ සෑම ධර්ම ගෞරවයක් උන්වහන්සේටයි අයිති. මට කියලා කණ්ඩායමක් හැදෙන්න එපා. ගෞතම බුදුහාමුදුරන්ට කණ්ඩායම දෙන්න. උන්වහන්සේ තමයි 5000ක් ඉන්නේ. ධම්මසූරිය තව ටික කාලයක් ඉන්නේ. මගේ ආයස කෙටි. 5000ක් ඉන්න කෙනාගේ සරණ යන්නේ. ස්වාමීන් වහන්සේ මනස දිනු කළාම ලෝකයට මේ පණිවිඩය දෙන්න ඔබ වහන්සේගේ අවශ්‍ය ආරක්ෂා වෙන්න දැන් මේ ඉන්න ටිකක් වැඩි වෙලා කියලා මම හිතාන්නේ තවත් වැඩි කරලා මම මොනවද කරන්නද මේ මිනිස්සුන්ගේ ලෝභ දේශ මොනවද අපිට මේක වටිනා අපිට මේක දැන් හරි ප්‍රයෝජනවත් නැහැ තව ප්‍රයෝජනවත් නැහැ බොහොමයි නේද අනිත් අයටයි මම ප්‍රයෝජනවත් මට මං වටින්නේ මට මගෙන් වැඩක් නැහැ මේක සතපාකට තිබෙන ධර්මය අපිට ප්‍රයෝජනවත් මට වඩා ධර්මය දන්න කෙනා ගෞතම බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගේ බණ 84 දාම බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ තියෙනවා ඒකේ නිවන් යන්නේ නැත්නම් ඒ ධර්මයෙන් කමටහන් ගන්න නැත්නම් තථාගතයන් වහන්සේ බණ කියලාත් මිනිස්සු rahat වෙන්නේ නැත්නම් මම කියලා මොනවද කරන්නේ මිනිස්සු? මේකට ප්‍රතිචාරය අදුයි. දැන් අද වහන්සේ මේ දුන්න පණවිඩේ හැමතැනින්ම ලැබෙන්නේ නැහැ. හැමතැනම ලැබෙනවා. ඒ ලැබෙන බව ඒ ලැබෙන්නේ කොහොමද කියන එකයි මේ නාම රූප වලින් ලැබෙන්නේ මේ විදිහටයි හැමතැනම කියන එකයි මම කියන්නේ. දැනගෙන ඉන්නේ. මට නම් හිතෙන ස්වාමීන් වහන්සේ හැමතැනම තියෙනවා ඒ දේ අපි තේරුම් ගන්න. ඒක තමයි තියෙන්නේ. වැලි කැටයක් අරගෙන උපාසක මාත්‍යා මේ වැලි කැටෙන් ඔබ වහන්සේ මොනවද දකින්න කියලා කිව්වත් මගේ ආයස ඉවර වෙනවා මෙතන. ඒත් කියලා ඉවර කරන්න බෑ. 84000ව 84000ක් කිව්වත් ඉවර කරන්න බෑ. හේතුව ඒ තරම් ඒ වැලි කැටේ ධර්මතාවයේ තියෙනවා. වැලි කැටයක් අරගෙන ධර්මයක් ආන්න සිටවිල්ලක් පාළ වුණා නේද? එහෙනම් මේ වැලි කැටයකින් යමක් දැනගැනීමේ බලාපොරොත්තු ඇති වුණා. ඒ ලෝභසාගත දික්ටි සම්ප්‍රයුක්ත සසංකාරික සිත ගැන කියන්න ඕනේ ධර්මදේශනා. ඒ ධර්මතාවය තුළින් මොනවද තියෙන්නේ කියලා විචිකිච්ඡාව පහළ වුණා නේද? ඒ විචිකිච්ඡා චෛතසිකයට බණක් කියන්න ඕනේ. මොන වගේ දෙයක් කියයිද දන්නේ නැහැ කියලා බලාපොරොත්තුවක් ඇති වුණානේ. ඒකට අදාළ බණක් කියන්න ඕනේ. එහෙනම් ඒක ඇදිලා තින්නේ පුංචි පුංචි පරමාණු වලින්. ඉලෙක්ට්‍රෝන, පොට්‍රෝන, නියුට්‍රෝන කියලා තුනක් ඇති වෙලා. ඉලෙක්ට්‍රෝන කියලා කියන ද්වේෂය පෝට්‍රෝන් කියලා කියන ලෝභය, නියුට්‍රෝන් කියලා කියන නිර්වාණය. එහෙනම් මේ ලෝකේ අන්ත තුනක් තියෙනවා. අත්ත කියලා මතාන යෝගී, කාමසුකල්ලිකාන යෝගී, මධ්‍යම ප්‍රතිපදාන යෝගී. එහෙනම් අත්ත කියලා මතාන යෝගී කියලා කියන්නේ මේ ලෝකේ පවතින ඉලෙක්ට්‍රෝන ස්වභාවය. මේ සකාමසුකල්ලිකාන යෝගී කියලා කියන්නේ සැපහන්තය. ඒ කියන්නේ පිච්චෙන්නේ නැති හන්තය. ඒක තමයි පෝට්‍රෝන ස්වභාවය. මේ හැමදේම අත්හැරලා නිවිච්ච ස්වභාවය නියුක්ලිය ස්වභාවය නියුට්‍රෝන ස්වභාවය නම් මේ ලෝකේ හැම ඇටම් එකක්ම රූප පින්ඩයක් කලාපයක් ඇදිලා තින්නේ මොන වලින්ද අන්ත තුනේ ඉලෙක්ට්‍රෝන පොට්‍රෝන නියුට්‍රෝන නිසා අත්තකල මතාණු කාමසුකල්ලිකාණු මධ්‍යම ප්‍රතිපදා කියන නියුට්‍රෝන කියන ඒ තුනෙන් ඇදලා තියෙනවා. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ මේ බුද්ධ ඥාණයෙන් දැකලා කියන්නේ මානෙ මේක අන්ත තුනක් තියෙනවා. ඒ අන්ත තුනෙන් තමයි මේ හැම රූප කලාපයක්ම ඇදලා තියෙන්නේ. එහෙනම් මේ අන්ත තුන ගැන දේශනා කළා ධම්සප්පවතුන් සූත්‍රය කියන්නේ ඒක කයට අනුව බලන්නේ කොහමද? ඇසට අනුව බලන්නේ කොහමද? වේදනාවට අනුව බලන්නේ කොහමද? ධර්මානුකූලව මේ අන්ත තුනෙන් ගැලවෙන්නේ කොහමද? මේ හැම දෙයක්ම සිතින් ප්‍රත්‍යක්ෂ කරන්නේ කොහමද? සතර සටිපට්ඨාන කියන්නේ පා. එහෙනම් මේ හැම අන්ත තුනම එකතු වෙච්ච නිසා තමයි දුක ඇති වෙලා තියෙන්නේ සැප ඇති වෙලා තියෙන්නේ. එහෙනම් පංචකාමයන් ගැන කියන්න ඕනේ, දුක්ඛ සත්‍ය කියන්න ඕනේ, චතුරාර්ය සත්‍ය කියන්න ඕනේ. 84 ධම කියන්න එපා. වැලි කැටේ සම්පූර්ණ විස්තර කරන්න. කියලා ඉවර කරන්න බෑ. වැලි කැටේ උපාසක මාත්‍යා පෙන්නලා මේකෙන් බණ කියන්න කිව්වොත් හොඳම වැඩේ පිරිනුවම් පාන එක. හොඳම වැඩේ අපවත් වෙන එක ඒක කියන්න බෑ. ආයිසමදී 84000 කියලා ඉවර කෙරුවත් ඉවර කරන්න බෑ. තව 84000 කියන්න ඕනේ ඒත් තව තියෙනවා කරුණු. දැන් පටිච්ච සමුපාදය ගත්තාම අවිද්‍යාව පත්‍ය සංකාර පත්‍ය විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලායතන. ඉවරද? ඉවර නෑ. මේක දුක තියෙන ලෝකෙට ගින් දේශනා කළොත් මිනිස්සු කියනවා ඒක ඇත්ත ඒක පටිච්ච සමුපාදේ. සැප තියෙන ලෝකෙට ගින් කතා කරාම මේගොල්ලෝ අහන දුක කියන්නේ මොනවද කියලා. එහෙනම් සැප සත්‍ය කියන්න ඕනේ. විද්‍යාපච්චය සංකාර. එතන අවිද්‍යාව නැහැ විද්‍යාව තියෙන. විද්‍යාපච්චය සංකාරපච්චය නාම රූපපච්චය සලායතන. එහෙනම් ඒගොල්ලෝ දන්නේ නැ විද්‍යාවෙන් හැමදේම දැක්කාම ඒක තුළින් සංස්කාර අට ගන්නවා. සංස්කාර වලට අනුව විඥාන පාළ වෙනවා. ඒ විඥාන වලට අනුව නාම රූප ඇදෙනවා. ඒ නාම රූප වලට අනුව සලායතන ඇදෙනවා. ඒගොල්ලෝ ලෝකෝත්තර කුසල් වඩන කට්ටිය. ඇයි විද්‍යාවෙන් මේ ලෝකේ දැකලා පටිච්ච සම්පදාය විද්‍යාවෙන් වඩනවා. ඒකාන්තයක්. අපි වඩන්නේ දුක වැඩි නිසා දුකහන්තේ අවිද්‍යාවෙන් මේ ලෝකේ වඩනවා. එහෙනම් චතුරාර්ය සත්‍ය කියලා කියන එකේ සැප සත්‍ය දුක්ඛ සත්‍ය කියලා දෙකක් තියෙනවා. දුක දුක ඇතිවීමට හේතුව දුක නැති කිරීමේ ක්‍රමය නැතිවීම. සැප සැප ඇතිවීමට හේතුව සැප නිරෝධ කරන ක්‍රමය ආ නිරෝධ වීම. එහෙනම් චතුරාර්ය සත්‍ය ක්‍රම දෙකකින් පුළුවන්. දුකයි සැපයි නැති තැන. තුසිතට ගින් බණ කියන්න ගියොත් ඒගොල්ලන්ට දුක්ඛ සත්‍ය කියන්න බෑ. ඒ ලොකු දෙවියෝ ඇවිල්ලා අහනවා මහේසක් දෙවියෝ දුක කියලා ඔබ වහන්සේ එකක් කියනවා දුක කියන්නේ මොනවද? ඇයි ඒගොල්ලෝ දුක දන්නේ ඒ කට්ටියට කියන්නේ සැප චතුරාර්ය සත්‍යය. මහේසක්ගේ දෙවිවරුනි මේ ලෝකේ සැපක් පවතිනවා. මේ සැප නිසා අපට වේදනාවක් හටගන්නවා. ඒකේ නිරෝධ කරන්න සැප අනිත්‍යයි කියලා දකින්න ඕනේ. එතකොට සැප නැති වෙනවා. අන්න ඒගොල්ලෝ චතුරාර්ය තේරුම් ගන්නවා. මේ ලෝකේ හැම දෙයක්ම අන්ත දෙකකින් පවතින්නේ. අන්ත දෙක තුලින් හැමදේම නිර්මාණය වෙච්ච නිසා වැලි කැටයක තියෙන ධර්මතාවය කියන්න ආවිස මදිනම් අනිත්‍යව ගැන මොනවා කියන්නද කාට කියන්නද කොච්චර කියන්නද වඳම වැඩේ ඇස් දෙක පියාගෙන ගහක් යට ඉන්න එක ඒ මිනිසුන්ට අවශ්‍ය නම් ඒගොල්ලෝ ඒක වඩාලා අවබෝධ කරගනි කැමති කෙනෙක් කැමති දෙයක් හොයාගත්තද අපට ප්‍රශ්නයක් නෑ ඒව අපට තේරුම් කරලා ඉවර කරන්න බෑ මේ ලෝකේ හැමදාම හැම කෙනාගේම දරුවෙක් කියලා ඉපදිච්ච දරුවා මෙතනටත් ඇවිල්ලා ඉපදුනානේ. ඒ දෙමව්පිය ළඟ එයා රාත් වුණා නම් මෙතනට එන්නේ නැහැ නේද? එහෙනම් මෙතනට ආවේ එතන රාත් වුනේ නැති නිසා එහෙනම් මෙතනත් එයා රාත් වෙන්නේ නැහැ. එතන දෙමව්පිය බැරි ගැවුණා. කණ්ඩ දුන්නා, බොණ්ඩ දුන්නා, ඉගැන්නුවා, ගෙවල් අදලා දුන්නා, හැමදේම දුන්නා. වැඩක් වුණේ නැහැ. මෙතනත් ඒකමයි කරන්නේ. දරුවෙක් ඉපදිච්ච ගමන් දෙමව්පියෝ දරුවට යාපත්ම දේ කරන්න නම් වඩාත්ම සුදුසු දේ කරන්න නම් පොඩි කාලේම අරන්ගේ භාග්‍යතුන් වහන්සේට පූජා කරනවා. හැම අම්මා තාත්තා ළඟම ඉපදිලා එයා ගෙවල් හදාගෙන කසාද බැඳගෙන ලෝකේ හිටියා. තථාගතයන් වහන්සේ මේ අම්මා තාත්තා මා අමුතු කට්ටිය. මෙතනින් බේරෙන්න දෙන්නේ නැහැ. ඔබ වහන්සේට බාර දෙන මේ භවයේ රාහත් කරන්න කියලා ශාසනයට පූජා කළේ ආව රාහතෙක් කරන එක තමයි දෙමව්පියෙක් දරුවෙකුට කරන්න දෙන හොඳම දේ. BSc MSc PhD දුන්නා කියලා කියන්නේ එයා ලක්ෂ 3කට 5කට රස්සාවට යනවා. කාන්තාවක් බැඳ ගන්නවා, දරු හදාගෙන, ගෙයක් හදාගෙන සුඛෝභෝගී වාහනයක් ගන්න. ඒ කියන්නේ ලෝකෙට ඉර වුණා. අම්මේ තාත්තේ දරුවෙකුට කරන ලොකම ඌනියම සසරේ සැප විඳින්න අවශ්‍ය කටයුතු කරලා දෙන එක. අම්මේ තාත්තේ දරුවෙට කරන යාපත්ම දේ මේ ලබාවු මිනිස්සුත් භවයේ rahat වෙන්න වැඩ කටයුතු කරන එක. ඒකයි අපේ પરම්පරා ඉපදෙන හැම දරුවාම කුළුඳුල් දරුවා හිමාලයට යවන්නේ. එයා මේ භවෙන් එතර වෙන්න ඕනේ. ඒක තමයි දෙමව්පියන්ගෙන් දරුවට වෙන ලොකුම සේවාව. වස්තු දෙනවා නම් ඊටන් දෙනවා නම් ඒ දෙමව්පිය දරුවට ඌණියමක් කරනවා. කවදාවත් දුක නිවා ගන්න බැරි වෙන්න. ඒක රකින්න එපාය. මුරකාරය වශයෙන් ඒකට ඉන්න එපාය. දැන් උපාසකම මුරකරු සා සිරකරු නෙමෙයිද? දරුවාගේ මුරකරු, gedara සිරකරු. කැමැති විදිහට කොහෙවත් යන්න බෑ. කැමැති විදිහට මොකවත් කරන්න බෑ. සිරකරු. මොනවද කරන්නේ? හැමදේම කරගෙන ඒ gedara තියෙන දේවල් ඔක්කොම පරිස්සම් කරන මුරකරු. මොරකරුවේ සිරකරුවෙක් වෙන්න මොකටද මිනිසත් භවය? මිනිසත් භවය ලැබෙන රාත් වෙන්න. අවශ්‍ය දේ අපි කරන්නේ නැහැ. අනවශ්‍ය දේක් කරනවා. මට කිව්වේ මොරකරු වෙන්නත් එපා සිරකරු වෙන්නත් එපා. කැමැති තැනකින් ඉල්ලාගෙන කැමැති ගාක් යට පුතා ඉඳ පුතා නිදාස්. පුතාට මේ ලෝකේ ඉර වෙන්න ඉරගයක් නැහැ. මුර කරන්න මේ ලෝකේ නාම රූප නැහැ. සන්තෝෂයෙන් ඉන්න නිදාස් පක්ෂියෙක් වාගේ. පක්ෂියාට බඩගින්න ඇදුනම කෙතකට පාලන මේක කාගේද කෙත දියවඩන නිලමේද කෙත ඒව මොකවත් එයාට අදාළ නැ කෑව එයා ගියා. ඒ වගේ ඉන්න. කවුරු එව්වද කාට දිව්වේ දරුවට දිව්වේ මාත්‍යාට වැඩට යන්න දොතලා තින ඒක මොකවත් අදාළ නැ පුතාගෙන් ඉට ගන්න ඒගොල්ලෝ දෙයි. ඒක කාට දෙව්වේ ඒක අදාළ නැ අම්බුණාද පුතාගෙන් කාලා පුතා ඉන්න පුතාට ප්‍රශ්නයක් නෙමෙයි. ඒගොල්ලෝ මාර්ගේ වඩන්නේ නැති නිසා ඒගොල්ලන්ට විශ්වය දීලා තියෙන දඬුවම අම්බ කරලා උයලා පුතාලට කන්න දෙන්නේ. ඒ මාර්ගේ වඩන්නේ නැති නිසා වඩන කට්ටියට ඒව මොකවත් නැහැ සිව්පස්සේ හම්බෙනවා. ඒ නිසා ඒවට පින් දෙන්න සිත් සංසන්න මොකවත් ඕනේ. ඒගොල්ලෝ ඉපදිලා ඉන්නේ පුතාලට කන්න දෙන්න. එහෙනම් පුතාලා ඉපදිලා ඉන්නේ මේකෙන් එතර වෙන්න. එහෙනම් පුතාලා මේ වැඩේ කරන්නේ ඒගොල්ලෝ මාන්සිලා රෑදවල් දෙකේ හම්බ කරලා ටික ඔක්කොම ගෙනල්ලා දෙයි. එහෙමද පසුක් මන්නේ. ඔළුව නරක් කරලා දෙයගොල්ලෝ නෑ නේද? අපි අපට පූජා කරන හැම කෙනෙකුටම පින් අනුමෝදන් කරලා සිත සන්තෝෂ වෙන්න වාක්‍ය ව්‍යාකරණ හදන්න ගියාම මේ ලෝකේ වෙන වැඩක් මොකවත් කරන්න බෑ. තාපසිකගේ ආශිර්වාදය ගොඩක් ශක්තිමත්. එයා දන්නවා ෆ්‍රීකවන්සි එක දැන් එයාගේ විඥානේ පවතින්නේ ඇල්පද බීටද තීටද කියලා එයා දන්නවා. එතකොට විශ්වයේ පවතින ෆ්‍රීකවන්සි එකට හරියට මේ ෆ්‍රීකවන්සි එක සමවද්දලා ආශිර්වාදයක් එළියට දැම්මාම මේක හරියට මේ ලේයර් එකකින් හැදෙනවා. ඒ හැම තරංගයක් තුළම ඉලෙක්ට්‍රෝන, ෆෝටෝන, නියුට්‍රෝන වල ඒ න්‍යාස්ටි වල මේකේ තියෙන ડેටා එක නැවත තරංගයකින් එළියට එනකොට අනිවාර්යයෙන් මේක මාත්ඵලය ආනිසංසයි. ඒක කාලා බිල ඉවර කරන්න බෑ. අපි ඇති කරන තරංගය මේ විශ්වය පුරා හෙතෙනවා මේක භ්‍රමණය වෙන නිසා. පැයට කිලෝමීටර 1000ක වේගින් භ්‍රමණය වෙන මේ විශ්වයට තරංගයක් දැම්මාම මේ ඉලෙක්ට්‍රෝන ස්වභාවය නිසා මේක වටේ හිතිලා හිතිලා කාලයක් යනකොට මේ ඉලෙක්ට්‍රෝන ස්වභාවය අඩු වෙනවා. එතකොට මේක පෝට්‍රෝන වෙනවා. පෝට්‍රෝන ස්වභාවය කාලයක් යනකොට අඩු වෙලා නියුට්‍රෝන වෙලා මේක නැවතෙනවා. නැවත විශ්වයෙන් තල්ලු කෙරුවාම නැවත ආපස්සට කැරකෙනවා. වට 100ක් කැරකුණා නම් මේක වටයකට අපි කියන පැය 24යි කියලා. 360ට වටයක් ගියා නම් එක දවසයි. එතකොට වට 100ක් ගියා නම් දින 100යි. නැවත ආපස්සට දින 100ක් කැරකිලා අපි ළඟට එනවා. එතකොට තවත් දින 100යි. ඒ කියන්නේ දින 200යි. එනම් මාස 6යි දවස් 20ක් යනකොට මේ කර්මය පරිසම් දෙනවා. ඒ පරිසම් දෙනකොට මේ දීපු ආනිසංශය මාත්ඵල විදියට එනවා. මේ ධර්මයේ දන්න නිසා එයා ආශිර්වාද දෙන්නේ ඇයි අකටයුත්තක් වෙනවා. භවභෝග සම්පත් වැඩි වෙනකොට ලෝභය වැඩි. එයා මේ ලෝකයේ හැම දෙයක්ම භුක්ති විඳින්න බලනවා. ඒ නිසා ආශිර්වාද වශයෙන් දෙන්නේ මේ දීප දාණයෙන් නැවත ලැබෙන්නේ නැති වෙන්න ඕනේ. ඒ නිසා එයා කලකිරෙන්න ඕනේ. ඒ නිසා එයාට හිතෙනවා මේ ඉපදීම නවත්තන්න ඕනේ කියලා. මට වඩා කලින් යාට චතුරාර්ය අවබෝධ වෙලා එයා නිවන් දකින්න ඕනේ. ඇයි මට දන් දීපු නිසා මට කලින් එයා ඈතර වෙන්න ඕනේ දුකෙන් කියලා එහෙමයි ආශිර්වාද කරන්නේ. දිව්‍ය ලෝක සප සම්පත් සක්විති රජකම් මොකවත් එයා දෙන්නේ ඒකයි තපස්වරුන්ගෙන් ඒ ලෝකෝත්තර ෆ්‍රීකවන්සි එකකින් ආශිර්වාදයක් ගන්නම බෑ දෙන්නෙම නෑ. දන්නවා ඒක මහත්ඵල ආනිසංස මේ මනුස්සයාට කරන ලොකු සාපයක්. මේ මනුස්සයා දුක නිවා ගන්න බත් ටිකක් දුන්නා. කවදාවත් නිවන්න බැරි විදියට මම එයාට ආශිර්වාදයක් කළා. ඉපදෙන ඉපදෙන જાතියක් જાතියක් ගානේ මේක පරිසම් දෙන්න ඕනේ කිව්වනම් මේ කර්මයට නිමාවක් නැත්තම් ලෝකේ විනාශ වුණත් මේ කර්මය විවර කරන්න බැරි නම් ඒ කියන්නේ මේ මනුස්සයර කවදාවත් නිවනක් නැහැ කියන එකයි කරේ සාපයක්. මෙම දෙයක් මාත්තරලා ඉවර කරලා දාන්න තියෙන්නේ. ඉපදෙච්ච නිසා අපි වැඳගෙන බනහනවා. රාත් වෙලා තිබුණා නම් මගේ කාලේ ඉතුරුයි. මේ කාලේ මට ඉතුරුයි. අකුසල් තිබුණා මේ භවයේ. කොයි ලෝකේ හිටියත් අපි හම්බෙන්න ඕනේ කතා කරන්න ඕනේ කියලා කර්මයේ පරිසම් දුන්නා. ගොඩක් සන්තෝෂයි. බොහොම ගැටලුුණා හිතේ තිබිච්ච මොනාරි මේ ලෝකේ නාම රූප පිළිබඳ විශ්ව අභිරහස් පිළිබඳ මොනාර දැනගන්න තියෙනවා විශ්ව අභිරහස් මොනාරි එහෙම විචිකිච්ඡා තියෙනවද විශ්වේ දෙතිස් මා තලයේ මොනාරි ගැටලු තියෙනවද මනසට ඉන්නේ නැහැ මනසට එන්නේ නැහැ කියන එක ආවනේ ඒක අවුල් නැද්ද ගැටලු නැත්තම් සන්තෝෂයි. මුළු විශ්වයේම තියෙන දේවල් දැනගන්න අවස්ථාවක් තමයි කර්මය නිර්මාණය කළේ. තවත් කර්මයක් ඇදිලා ඒවා දැනගන්න අදහස් පාළ වෙන්නේ නැති එක. <laughs> යහපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින්ම සැනසෙත්වා සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින්ම සැනසෙත්වා Thank you.